අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා පහතබ්බා පංච නීවරණානි කාමච්ඡන්தோ නීවරණං ව්‍යාපාදෝ නීවරණං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දසුත්තර සූත්‍රයේ පහතව්‍ය ධර්ම ප්‍රහා බහාතබිය ධර්ම නැත්නම් ප්‍රහාණය කළ යුතු ධර්ම සම්බන්ධව මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම් පන්තියේ තවත් පියවරක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට සාසනික වැඩ කටයුතු කරන කෙනෙක් ප්‍රහාණය කළ යුතු ධර්ම දැනගන්න ඕනේ. ඒක දැනගන්න කෙටි උත්තරේ තමයි නීවරණ ධර්ම පහ. ඊට පස්සේ ඒක අපි විස්තර වශයෙන් බලනකොට එක එකක් වෙන් කරලා කාමච්ඡන්දේ නීවරණේ ආපු වෙලාවට හිතේ අභිනතිය පහළ වෙනවා අසුරු කරන මුගේකට හෝ තමන් කර්මස්ථාන භාවනා කරන අරමුණට හෝ අරමුණේ පරිබාහිර දෙයකට කාමච්ඡන්දේ පහළ වෙනවා එතකොට ඒ හිත රාගයට වැටෙනවා නැත්නම් රාග අනුසය ඉසෝසෝනවා ඉසෝසෝනත් එක්කම යා සමාධිය කැඩෙනවා සතිය නැති වෙනවා මේ කාමච්ඡන්ද නීවරණයට පහසුකම් සැලසෙනවා ඒක නිසා අපි එදිනදා ජීවිතේ අපි කැමැති දේ රුචි දේ මනාප දේ පිය රූපං අබිරමණීයං මනාපං කියලා මේ කැමැති දේ හොයන හැම වෙලාවෙම මේ නීවරණ ධර්මයකට පොහොර සපේනවා නීවරණ ධර්මයකට ආහාර සපේනවා. නමුත් ඒ වෙනුවට අපි ඒකට අදාළ සීලේ සමාදන් වෙලා බණ භාවනා කරනකොට අපි ඒ කාමච්ඡන්ද නීවරණය ඇතිවීමට උදව් කරන්නා වූ ප්‍රිය මනාප රමණීය වූ රජනීය වූ අරමුණු වලින් බැහැරව ගත කරන්න ගත කරන්නේ බලාපොරොත්තු නිසා මේකට තපසක් අල්පේච්ඡ භාවයක් භාවනා ජීවිතේ පේන්න තියෙනවා. එතකොට ඒ තපස් නම් ඇත්තයි ඒක දරතයක් ඒ කරදරයක් තමයි නමුත් නීවරණට අවශ්‍ය පොහොර නීවරණයක් වැඩෙන්න නැත්නම් කාමච්ඡන්දේ වැඩෙන්න අවශ්‍ය ආහාර නොලැබෙන යන නිසා යෝගාවචරයට ඒ මොහොතේ අලුතෙන් පහළ වෙන්න තියෙන අකුසල් පහළ නොවීම සඳහා යම් ප්‍රයත්නයක් කරයි කියලා පදන් වීරියක් කරයි කියලා සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒ කරගෙන ඉන්න වෙලාවේදී පෙර කරන ලද ඒ වගේ කාමච්ඡන්දයට පොර දාපු ගති නිසා කාමච්ඡන්දයට ආහාර දීපු නිසා ඒ කාම ඕජාවල් යෝග වශයෙන් ඕග වශයෙන් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. ඒ ගලාගෙන ආවට පස්සේ දැන් දැනට යෝගාවචර දන්නවා මම මේකට උදව්පකාර කරන්නේ ආහාර පොහොර දෙන්නේ. නමුත් මගේ හිතේ මේ විවිධාකාර අතීත හේතු නිසා කාමච්ඡන්දේ පහළ වෙන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට මේ මතු වෙලා තියෙන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා වැටහෙනවනම් ඒ යෝගාවචරය එක පියවරක් ආරක්ෂිතයි. ඊට පස්සේ මතුලා තියෙන ප්‍රහාණය කළ යුතු ධර්ම වලින් දැන් මූණට මූණ දාලා තියෙන කාමච්ඡන්දය කියලා දන්නවනම් ඒ යෝගාවචරය හරියට තමන්ට තියෙන ලෙඩේ හරියට දැනගෙන ඒ ලෙඩේට අදාළ බෙහෙත අදාළ බෙහෙතම අරගැනීමේ සුව වෙන වැඩපිළිවෙලකදී රෝග නිర్ణය හරියෑමේ කුසලයේ ලබනවා. මට දැන් තියෙන අසවල් රෝගේ ඒක ප්‍රහාණය කළ යුතු මෙන්න කාමච්ඡන්දි කියලා දාන්න. ඉතින් මේක අපි හුඟක් වෙලාවට හිතන්නේ මේක පරිබාහිරෙන් කවුරු හරි ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕන කියලා. නමුත් ඒක yaadෙන වැඩක් නෙවෙයි. පිටතට පේන කාමච්ඡන්දයත් Taman ඒක හඳුනා ගැනීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා මේ සදාචාරවාදීන් එහෙම නැත්නම් මේ පරිසරය සභා මේ සම්මත ලෝකයේ පිරිසුදු කරන්න හදන ඇත්තෝ මේ ලෝකෙන් කාමච්ඡන්ද අරමුණු අයින් කිරීම සඳහා විශාල සමාජ සංශෝධන වැඩ කරන්න පටන් අර ගන්නවා. ඒගොල්ල හිතන මේ කාමච්ඡන්ද ධනවන අරමුණු ලෝකෙන් නැති කරාට කාමච්ඡන්දෙන් නැති කරන්න බෑ. ඒක මේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා මේ සාමූහික වශයෙන් රටක් වශයෙන් ගමක් වශයෙන් අපි කාමච්ඡන්දේ අයින් කරනවා මේ මේ තැන්වල ඉඳලා මේ මේ ක්‍රියාමාර්ග නිසා මේ මේ ක්‍රම විදියෙන් කිව්වට බුදුචාන් වහන්සේ ඒක එච්චර පිළිගන්න කැමති නැහැ. නමුත් බුදුචාන් වහන්සේ පිළිගන්න කැමති පුද්ගලයෙක් Tamange හිතට පරිඋත්ථාන වෙලා එන කාමච්ඡන්දේ අඳුන ගැනීම ප්‍රහාණය කළ යුතු දෙයක් වශයෙන් උත් දැන් මේ ප්‍රහාණය කළ යුතු ධර්ම පහෙන් ඉස්මතු වෙලා තියෙන්නේ කාමච්ඡන්දේ වශයෙන් උත් අඳුර ගන්න පුළුවන් නම් හරියටම රෝග නිర్ణයක් කරගත්ත ලෙඩෙක් වගේ අදාළ බෙහෙත දෙන්න පුළුවන්. ඉතින් මේ අදාළ බෙහෙත් දෙකක් අපේ ශාසනයේ තේරවාද ශාසනයේ ප්‍රසිද්ධයි. එකක් සමත බේත අනිත් එක විපස්සනා බේත. යම් වෙලාවක කාමච්ඡන්දයක් ඇවිල්ලා ඒ යෝගාවචරයට ඒක මේ ප්‍රහාණය කළ යුතු ධර්මයක් මේක කාමච්ඡන්දයයි කියලා හරියට නිර්ණය කරගන්න බැරි නම් නමුත් Tamanට තේරෙනවා නම් හිත මේ අභිනතයට වැටලා තියෙන්නේ කියලා සාමාන්‍ය මේ චතුරාර්යක භාවනාවල මේක අසුබ භාවනාව මේ වෙලාවට කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරගේ පසුම්බියේ ගමන් මල්ලේ අසුබ භාවනාව තියෙනවා. ඒ ලෙඩේ ආපු වෙලාවට ඒ බේත ගන්න ඕනේ. මේ නිසා මේ අපේ ඔය 40 ගණන් වල 50 ගණන් වල වගේ පැරණි තිබුණු සාසනික පැවිද්දේ එහෙම නැත්නම් භාවනා ජීවිතවල විශේෂ විශේෂ භාවනාවක් කරන්න ඉස්සලා චතුරාර්යක භාවනා කරලා තියෙන්න ඕනේ. ඒකේ මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති, ආසව මරණානුස්සති කියන හතර භාවනා කරලා අත්දැකීමක් තියෙන්න ඕනේ. ඉතින් යම් වෙලාවක හිත මේ අබිනතියට වැටුණා කාම දනෝන අරමුණට ආවන එයා ඒකට පුරුදු කරලා තියෙන කාම මේ අසුභ භාවනා වැඩිීමේ ඒ කාමච්ඡන්දය උතුරගෙන එන වත්තලියකට ඇල්ලොතුටිය වැක්කරුවා වගේ නතර කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා යෝග ජීවිතයේදී ඒ අසුභ භාවනා පිළිබඳ දැනීමක් යෝගාවචරයට අවශ්‍යයි. ඉතින් අසුභ භාවනාව දෙතිස් කුණපේ වශයෙන් තමන්ගේ කුණපතිස් දෙකේ ප්‍රසිද්ධ කොටසක් අරගෙන තමන්ට හොඳටම මුලිච්ච වෙන ප්‍රසිද්ධ වෙන ප්‍රකට වෙන කොටසක් අරගෙන ඒ කොටසේ තියෙන වර්ණ ගන්ධ සංඨාන පරිචින්න වශයෙන් ඒ කොටස් වල තියෙන එකේ වර්ණයෙන් අපිරියයි ගඳෙන් අපිරියයි ස්වභාව සඨාණෙන් අපිරියයි ඒක වට කරගෙන තියෙන තවත් කුසප 32කින් ආදි වශයෙන් මේ කල්පනා කිරීමේ ක්‍රමය අසුභ භාවනා වශයෙන් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒක නිසා කවුරුත් පහයි වගේ මේකට ලොකු කැමැත්තක් දක්වනවා. අසුභ භාවනාව පිළිබඳව සමත ක්‍රමයේ ඉගෙන ගන්න. නමුත් මේක විතරක් නෙමෙයි අපේ ශාසනයේ තියෙන ඊට වැඩිය ටිකක් දුරදිග ගිය අර වගේ කාමච්ඡන්දේ මතුනාම සමත නෙවෙයි විපස්සනා උපක්‍රමයක් වශයෙන්ුත් අපිට මේක මීට වැඩිය අර ප්‍රශ්නට මුහුණ දීලා යටපත් කරන ක්‍රමයකුත් තියෙනවා. ඒක බොහෝ විට ඉදිරිපත් කරගන්නවා අඩුයි. ඒක හැබැයි හරි සෙල්ලක්කාර ක්‍රමයක්. ඉතින් අපිට මේ භාවනා වැඩමුළුකේදී ගත කරන අපි ඒක දන්නවනම් එහෙම නැත්නම් මේ බේතර මෙලිඩේට බේ දෙකක් තියෙන බව දන්නවනම් අපිට ඒකත් පාවිච්චි කරතයි. ඉතින් ඒක හුවා දක්වන මම කැමති සාධක සූත්‍රයක් ඉදිරිපත් කරගන්න ඉදිරිපත් කරපුවාම මම හිතනවා ඒක මේ සමත උපක්‍රමයේ සහ විපස්සනා උපක්‍රමයේ අතර තියෙන සංසන්දනය කාටත් බහුසුත දැනුමකට උදව් වෙයි. ඒ වගේම භාවනා උපක්‍රමයක් විදිහට උදව් වෙයි කියලා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙම හිටියා උදේනි කියලා රජ කෙනෙක්. ඒ රජුරෝ බොහොම තද ද්වේෂතාවගත රජ කෙනෙක් විදිහට සටහනේ ඉතිහාස සටහන් වල තියෙනවා. ඉතින් මේ රජු එච්චර බුද්ධ ධර්මයට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි. උන්දි දවසක් රජුරෝ දැකලා තිනවා මේ අපි පොඩි හාමුදුරු ටික වගේ හාමුදුරු අරණ්‍ය ගත කරනවා. ඉතින් මේ හාමුදුරුවන්ට මේ රජුරවන්ට හරි සැකයි මේ භද්‍ර යවවන ඉන්න පොඩි දරුවෝ මේ කොහොමද මේ අරණ්‍යයට හිත බැඳගෙන ඉන්නේ? ඉතින් මේගොල්ලෝ මේ වර්ණ දශකේ ඉන්නේ. එහෙම නැත්නම් ක්‍රීඩා දශකේ ඉන්නේ. ඉතින් මේගොල්ලෝ කොහොමද මේ කැලේකට වෙලා ඉන්නේ විශේෂයෙන්ම මේ වයසට කාමේනවා හරියට. ඒක ශරීරයේ රසායනික ශරීරයේ ස්වභාවයක්. ඉතින් මේ සංස හරි ප්‍රශ්නයක්. එතකොට හිටියලු ඒ අග්ගි කන්දෝපම අග්ගි වච්චගොත්ත කියන පුංචි හාමුදුර කෙනෙක් නෑ බින්දුල බාරද්වාජ කියලා. බාරද්වාජ කියන පුංචි හාමුදුර කියන හරිම ලස්සනයි. සිවුරටත් ලස්සනයි ඉරියාපතවලුත් හොඳයි. ඉතින් රජ්ජුරුව කරපොදේ මේක මොකද්ද මේකේ රහස කියලා දැනගන්න. ඉතින් යන්නේනකොට ජුජුබ්ස් ටිකක්, චොක්ලට් ටිකක් එහෙම හාමුදුරන්ට දීලා ඉතින් කොහමද ෂේප් කරගෙන තිනවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ ඉතින් දැන් මේ හාමුදුරුවෝ දැන් රජුරුවත් එක්ක මෙහෙම මුණට මුණ දාලා කතා කරන තරමට විවේක වෙලා. ඉතින් විවේක වෙලාවක මේ හාමුදුරුවෝ අහනවලු දැන් ඔබ වහන්සේගේ වයසේ ගමේ ගන්දරුවෙක් ගත්තොත් එයා ඉතින් ওই රූප බලන්න ආසයි, ශබ්ද බලන්න ආසයි. ඉතින් ඔය විවිධ විවිධ මේ දේවල් වලට ආසාව තියෙනවා. ඉතින් යා මේ කාමයේ හිතේ වැඩ කරනවා. දැන් ඔබ වහන්සේට මෙහෙම අරන්නේ සිවුරක් පුරවන ඉන්නකොට එන්නේ නැද්ද කාමයේ කියලා. ඊට පස්සේ කිව්වලු මටත් එනවයි කියලා. ඉතින් කිව්වලු දැන් මට දැන් ස්වාමීන් වහන්සේ රජ කෙනෙක්. මගේ අන්තපුරේ ඇති වෙන්න බිසුණාන්සලා ඉන්නවා. මට කාම සංතප්‍රති කරන කොච්චර දෝ දේවල් තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ, රස, පහස. නමුත් මට කවදාකවත් ඇතිවීමක් නැහැ මේකේ. කොච්චර තිබුණත් ඇතිවීමක් නැහැ. දැන් ඔබ වහන්සේ මේ භද්‍රය වුණේ මේ ගස්යට ලගිමින් මේ කහට සිවුරක් පොරවන ඉන්නකොට මොකක්වත් නැහැ. ඉතින් ඔබ වහන්සේ මොකද කරන්න කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කිව්වල භාරද්වාජ ස්වාමීන් වහන්සේ මම මේ මට රාග හැඟීමක් ඇති වුණොත් වයසක අම්මා කෙනෙක් නම් මම මගේ අම්මා වගේ කියලා හිතා ගන්නවා. සම වයස කෙනෙක් දැක්කොත් නංගි කියලා හිතා ගන්නවා. බාල කෙනෙක් දැක්කොත් දුව කියලා හිතා ගන්නවා කියලා. කියලා එතකොට ඒ මේ නෑදෑකම මතුවෙච්චාම මට රාගේ නැහැ. එතකොට මම කාමච්ඡන්දේ යට කරනවා. අර හාමුදුරුවෝ නිකන් ඔලොක්කුවට hina වෙලා හොඳයි හොඳයි පොඩි හාමුදුරුවෝ ඒක එහෙම වෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් පොඩි හාමුදුරුවෝ මේවට තාම තරුණ වැඩි නව. ඉතින් ඒක නිසා ඔය කාමයේ කියන එක ඔහොම නැතර කරන එකක් නෙවෙයි. ඒක නෑදෑකමවත් සලකන එකක් නෙවෙයි. ඒවත් ඉක්මවලා ගිහිල්ලා මිත්‍යාචාර කරන ලෝකයක් අද තියෙන්නේ. ඔබ වහන්සේ දන්නේ නැහැ. ඉතින් මම අනවශ්‍ය ප්‍රශ්නයක් අහලා ඔබ වහන්සේ අපහසුරපත් කරනවා. ඔබ වහන්සේ මේ ක්‍රමේ හරියනවනේ ඒක කරගෙන ඉන්න කියනකොට මේ පොඩි හාමුදුරණ තේරනවලු රජ්ජුරුව උත්තරෙන් සන්තුෂ්ටුුනේ නැහැ කියලා. හාමුදුරුවෝ පොඩි වුණාට හොඳ මොලයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ කවලු මේ මහරජා මම මේ කියපු උත්තරේ ඔබතුමාට සතුරු නැති උත්තරයක් බවයි පේන්න තියෙන්නේ. අපි මේ පුංචි කාමයක් ආපුවාම ඒ වගේ මේ නෑදෑකම සලකලා, මාවක්ෂේ සලකලා, අරුවෙක්ෂේ සලකලා, සහෝදරියක්ෂේ සලකලා කටයුතු කරන ඊට වැඩිය ඒතියෙදිත් මේක මතුවලා එනවනම් අපි අසුබ භාවනා කරනවා කියලා. මොකද්ද සංස අසුභ භාවනා කරන්නේ? අපි ඒ ශරීරයේ තියෙන කුණප කොටස් මේ කෙස්ලි මේ ලොම් මේ නිය මේ දත් කියලා ඒකේ තියෙනෙත් මේ <coughs> වර්ණ වශයෙන් ගත්තත් ගන්ධ වශයෙන් ගත්තත් සටහන් වශයෙන් ගත්තත් අසුරු කරන දේවල් ගත්තා කුණප කියලා අසුබ භාවනා කරනවා කිය. ඊට පස්සේ එහෙම කරනකොට කාමයේ යටපත් වෙනවා කිය. අර ආමුදුර රජු ආයසරයක් මොනිකන් ඔලොක්කුවට hinaවක් දාලා කාටකොණක් උස්සලා කිවලු හොඳයි ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම වෙනවනම් ඒක හොඳයි හැබැයි ස්වාමීන් වහන්සේ මේ කාමයේ කියන එක ඒ වගේ දේවල් ඉක්මවනවා අමුසෝනේ දාලා තියෙන මැරිච්ච ගෑනු මලකුණුත් එක්කත් කාමීත්‍යාචාරය කරනවා. ඒකට ওই මොකක්වත් නැහැ කියලා. දැන් දෙවෙනි සැරේටත් පොඩි හාමුදුරන් තේරුණා මේ රජ්ජුරුව උත්තරේට සතුරු නැහැ කියලා. රජ්ජුරුව යන්න හදන කෝයෙන් පොඩ්ඩක් නතර වෙන්න අවශ්‍යතාවය නැහැ. එහෙම බලාපොරොත්තු සුන් කරගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ මධ්‍යම ප්‍රමාණයේ කාමයක් ආපුවාම අපි මේ වගේ අසුබෙන් කරන සමහරව රජ්ජුරෝ කියන කතාව ඇත්ත තමයි. වලක්වන්න බෑ. ඒ වගේ වෙලාවල් වල මේ කාමයේ ඇති වෙනකොටම මේක කාමයේ කියලා අවබෝධ කෙරුවොත් දැන් මේ එන්න හදන්නේ කාමයේ කියලා දන්නවනම් මේක නතර කරන්න පුළුවන් කියලා. රජ්ජුරෝ කළු මන්නම් එහෙම දෙයක් අහලා නැහැ. ඒක ඔබාන්තේ විතරක් දන්න දෙයක් වෙන්නේ නැති මට පොඩ්ඩක් විස්තර කියන්න කියලා. ඊට පස්සේ කිව්වලු මේ නිකන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ආස්වාසේ ප්‍රස්වාසයේ දකපුගෙනා ඒක ගැන හොඳට හදාරන්න ඕනේ නම් නැත්නම් ආස්වාස් ප්‍රස්වාසයේ දියුණුවක් බලන්න ඕන නම් ආස්වාස් ප්‍රස්වාසයේ පේන මට්ටමට ඉස්සලා යාලු කරගෙන ඒක හට ගන්න හැටි බලන්න කියන එක තමයි ආස්වාසේ ප්‍රගුණ භාවය දියුණු කරන්න ආස්වාසේ මේ ප්‍රවීණ භාවය දියුණු කරන්න තියෙන අභ්‍යාසය. ආස්වාද ප්‍රසවාස බලලා හට ගැනීමත් එක්ක ආස්වාසය බලන්න හට ගැනීමත් එක්ක ප්‍රසවාසය බලන්න. ඉතින් වගේ තමයි මේ යම් කිසි කෙනෙක් කාමච්ඡන්දය හුරු කරගත්තා නම් විශේෂම කියන කාමචරිත වලට රාග චරිත වලට නිතර මේක මතුවෙනවා. මතුවෙනකොට එයා දන්නේ මතුවෙච්ච කාමච්ඡන්දේ. නමුත් එයාට උපදේශය තමයි මේ කාමච්ඡන්දේ මේ මතුවලා එන්නේ ඉස්සෙල්ලා ඕකේ උට වැඩිය තරුණ අවස්ථාවක් තිබ්බා. ඊට ප්‍රාග් අවස්ථාවක් තිබුණා. මෝරණ අවස්ථාවක් තිබ්බා. ඒ නිසා නිතර නිතර කාමයේ රාගේ කාමච්ඡන්දේ නැකිනාට මතුවෙච්ච කාමච්ඡන්දේ නෙමෙයි. කාමච්ඡන්දේ ඇති වෙන හැටි බැලුවොත් ඇති වෙන වෙලාවේදී කාමච්ඡන්දේ එච්චර බලවත් නැහැ. ඒක නිසා යෝනිසෝමනස්කාරයේ යෙදුවොත් ඇති වෙන කාමච්ඡන්දෙට එයාට පුළුවන් අර මතුවෙච්ච කාමච්ඡන්දෙට පෙරදුනාට මතු වෙමින් පවතින කාමච්ඡන්දේදී මේක ජය ගන්න පුළුවන් කියලා මේ පුංචි ආමුදුරෝ රජුරවන්ට දෙනවා මේ කාමච්ඡන්දේ අඩියටම අල්ලන හැටි. එහෙම නැත්නම් යාදෙන උත්තරයක් ලැබෙන හැටි. රජුරෝ කල්පනා කරලා කියනලු ඒකනම් හාමුදුරනේ හරියන්න ඉඩ තියෙනවයි කියලා. කියලා රජුරෝ දෙනවා රජුරවන්ට ඒක වෙච්ච අවස්ථාව. කියනවා යම් වෙලාවක මහා ස්වාමීන් වහන්සේ මම හදිසියේ අන්තපුරයට ගියොත් මම රාජලීලාවෙන් ගියාට අන්තපුර වාසී ස්ත්‍රීන් දැක්කට පස්සේ මට රාජලීලාවෙන් එන්න හම් වෙන්නේ මගේ தත්ත්වය පහත වැටෙනවා. ඒක නිසා යන්න ඉස්සෙල්ලා මන් දන්නේ නැත්නම් හදිස්සියෙන් නම් යන්නේ අන්තපුරයට මම ස්ත්‍රීන්ගේ ස්ත්‍රී ලීලාවලට රැවටිලා මට රාජ තෙද පවත්තන්න බෑ. නමුත් මම යන්නේ අන්තපුරයට බා දන්නවනම් කොඩිසේසත් තියාගෙන බෙර ගහගෙන රජ කෙනෙක් වෙනවා වගේ යන්නේ අන්තපුරයට කියලා දන්නවනම් මට රජෙක් වගේ එන්න පුළුවන්. ඒක නිසා මේ කාමයට වුණත් යන්නේ මගේ හිත මේ ඇදිලා යන්නේ කාමයට කියලා දන්නවනම් ඒ දන්න කෙනාට ඒ කාමය යටපත් කිරීමේ ශක්තියක් තියෙනවා කියලා රජුරු අර තමන්ගේ රජකම් කරනකොට ලැබිච්ච අත්දැකීමෙන් සඳහන් කරලා තියෙන නිසා ඒ ಭಾರද්වාජ සූත්‍රය කියනකොට තේරෙනවා පුංචි කාමයක් ආපුවම අපි අවෝදට නැදකම් කල්පනා කරලා හරි අපිට යටපත් කරතයි. මධ්‍යස්ථ ප්‍රමාණයේ කාමයක් આવත් අපිට අසුබ භාවනාවෙන් කේසාලෝමනකා දන්තාදි වශයෙන් එහෙම නැත්නම් මේ පිළිකුල සීපත් කිරීමෙන් නතර කරන්න පුළුවන්. නමුත් මේ කාමච්ඡන්දයක් තියෙනවා ඊටත් දෙ බලවත් එකක්. ඒක කෙලින්ම කාමච්ඡන්දයට මුණ දීලා මත් වෙනකොටම පමානෝවි මේ අප්‍රමාද කියන වචෙන්ට සුවිශේෂී අර්ථයක් එතන දෙන්නේ පමා වෙලා කාමච්ඡන්දේ මතුනොත් කාමච්ඡන්දේ තමයි යටත් වෙනවා දාත වෙනවා පමා නොවි කාමච්ඡන්දේ ඇති වෙනකොටම මේ අභිනතභාවයයි ඇති වෙන්නේ රාගයටයි වැටෙන්න හදන්නේ සමාධිය කැඩෙන්නයි හදන්නේ සතිය කැඩෙන්නයි හදන්නේ කියලා අභිනතභාවයට හට ගන්න වෙලාදීම කාමච්ඡන්දය අල්ලා ගන්න පුළුවන් නම් එයාට කාමච්ඡන්දයට ස්වාමිත්වයක් ගන්න පුළුවන් දාස වෙන්නේ නැතු. ඉතින් ඒක අපි කියනවා විපස්සනා උපක්‍රමය කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සක්මන් භාවනා කරනකොට අපි දන්නව නම් දැන් මෙතෙන් සක්මනේ කියලා උඩට යනකම් මේ වම මේ දකුණ කියලා හොඳට පියවරේ එහෙම නැත්නම් අපි කියනවා මේ කාය ප්‍රසාදේ කයි සංවේදී භාවයේ පතුලේ තියාගෙන යනවා. ඉතින් අර කෙලවරට ගියාට පස්සේ ඔය හැරෙන වෙලාවේදී හිත අබිරමණය කරන රූප වලට පයින්නවා. අබිරමණය කරන සද්ද වලට පයින්නවා. එතන වෙන වෙන දේවල් වලට පයින්නවා. අර යනකොට අරගෙන ගිය සතිය ඒ හැරෙන වෙලාවේදී සක්මන කෙලවරදී බොහෝ විට කැඩෙනවා. ඒක මේ යෝගාවතකේ දෝෂයක් නෙවෙයි අභ්‍යාසයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගෙන ගියොත් මේ කාය ප්‍රසාදේ මේ වම මේ දකුණ මේ විලුඹ තියෙනවා මේ පතුල මේ ඇඟිලි මේ වැල්ල මට පෑගෙන්නේ කියලා හොඳට දැනගෙන ගියොත් මේ හැරෙන වෙලාවදී මගේ හිත රූප බලන්න පයින් පැත්ත වැඩි. මගේ හිත සද්ධාහන පැත්තට වැඩි. ඒ නිසා මේ සූදානමින් ගිය කෙනාට හිත පිට යන්නේ කියලා නැතනම් ඡන්දයක් අනුව හිත පිට යන්නේ කියලා ප්‍රශ්නයක් වෙන්නේ. හිත විශ්වාසයක් නැදෙන්න බෑ. නමුත් එයාට දැනගන්න පුළුවන් වෙයි එහෙම මගේ දැන් හිත මේ හැරෙන තැනේදී මැද ඇවිදිනාට වැඩිය හිත පිටපන්න ගතියක් තියෙනවා කියලා බැලුවොත් පිටපනින අරමුණ හිත පිට යාමට හේතු වෙන රූපේ හෝ සද්දේ අභිරමණයේ අඩු කරගන්න පුළුවන්. ඒක තමයි මේ විපස්සනාවේදී මේ කාමච්ඡන්දයට එරෙහිව කාමච්ඡන්දේ ඇති වෙන බව දැනගෙන ඊට අනුරූපව හිත වැටෙන වෙලාව වෙනකොට ඒ අනුරූප වෙන අරමුණ අභිරමණය නොකර සිටීම යෝගාවචරයට තියෙන පලිහක් වගේ. කවුරු හරි ගල් ගහනකොට පලිය ඇල්ලුවා වගේ. ඒ නිසා චක්කුණා රූපා දිස්වා න නිමිත්තක් ගායී හෝති නානුභ්‍යංජනක් ගායී හෝති. යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරාය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රයන් කියලා සරුවචාන්සේ තරම් කරනවා. මම පයේ හිත තියාන වම දකුණ කරගෙන යනවා. මම දන්නවා කෙලවරට යනකොට හිත රූපෙට පනින්න ඉඩ තියෙනවා. සමනලෙ දැක්කත් මලක් දැක්කත් කුරුල්ලෙ දැක්කත් හිත පනිනවා. ඒ නිසා මැදදිට වැඩිය මම හැරෙන වෙලාවේදී වැඩි අවධානයෙන් නොහිටියොත් අභිරමණය කරන අරමුණකට හිත පයින් දෙන්න තියෙනවා. රූපයකට සද්දෙකට. ආන්න ඒ අබිරමණය කරන්න පණින රූපෙට හිත ගියාට පස්සේ පවා දැන් අපි ලස්සන දැකපෙන જાති කුරුල්ලෙක් දැක්කා. දැකපෙන જાති මලක් දැක්කා. දැකපෙන જાති සමනලෙක් දැක්කයි කියලා ඒ දැකපු සතා දිහා මල දිහා ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලාගෙන අලගේ මුලගේ දේවල් හොයන්න ගත්තොත් හිත දිගින් දිගටම නූපන්න කුසල් රාශියක් පහල කර ගන්න. එයාට ලෑස්තිලා ගියොත් ලැබෙන ලාභේ තමයි ආ මගේ හිත පිට ගියා. දැන් මේ අරමුණේ අලගිය මුලගිය හොයන්න ගියොත් වෙන්නේ අර පිට යෑමට උදව් කරනවා. එහෙම නැත්නම් හිත දුරදිග කතාවක් ගොතනවා. ඒ නිසා හිත පිට ගියාට කමක් නැහැ. මේ හිත පිට යෑමට හේතු වෙච්ච අරමුණ එහෙම නැත්නම් හිත පිට යාමට හේතු වෙච්ච කාරණාව අභිරමණය කරන්න එපා. ඒකට රිංග ගන්න එපා. ඒක මගේ කියා ගන්න එපා කියලා උපදින්න ඉඩ තියෙන අකුසල් නොයිපද වීම සඳහා යෝගාවචරයා සක්මන වේලාවට වඩා සක්මනේ හැරෙන වේලාවේදී වැඩි අවධානයක් යොමු කරන්න තරම් සක්මන පුරුදු කරගත්තොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ඉරියාපත සංදීයේදී එක ඉරියව්වක ඉඳලා අනෙක් ඉරියව්වට යනකොට අපේ හිත ඉක්මනට ආතුර වෙනවා. දන්න ඉරියව්වක දිගට ඉන්නකොට අපේ හිත අරසයි. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන වෙලාවේදී අපි ටිකක් ආතුර වෙනවා. ඒක මේ හරියට සංදිස්ථානයකදී වාහන අනතුරු තියෙන්න වෙන්න තියෙන ඉඩ වැඩි වගේ. කෙලින් පාරේ වාහන යනකොට ඉතින් ඉස්සරපස්සට පේනවා. ඉතින් අනතුරු වෙන්න දෙයක් නැහැ. වුණත් වලක්ක ගන්න තියෙන ඉඩ වැඩි. නමුත් අනතුරු පාරෙන් ගිහිල්ලා අපි අතුරු පාරකට හැරෙනවා. ඉරියා මේ වාහන සම්දිස්ථානට ගියොත් අර ගිය වේගය අඩු කරන්න ඕනේ. එතන වෙනම අපි පස්සෙන් එන වාහනට සිග්නල් දාන්න ඕනේ. ඒ පැත්තෙන් එන වාහන තියෙනවා බලන්න ඕනේ. අර ඒවල අපි දැනගන්න ඕනේ මෙතන අනතුරුදායකයි. මෙතන සම්දිස්ථානයක්. අඩි වැඩි අවධානයක් ඕන වගේ ඉරියව්වෙන් ඉරියව්වට පනින ඉරියාපත සංදියේදී ඇවිදින කෙනා හැරෙන පැත්තට යනකොට මේ කාමච්ඡන්දේ බැට දෙන්න තියෙන අවස්ථා වැඩි කොයි දේ දැක්කත් හිත පනින්න හදනවා පැන්න පණින්න උදව් කරපු සාධක වෙච්ච අරමුණ අබිරමණය කරන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා කියන එක තමයි අර මතුවෙන්න පුළුවන් කියලා දැනගෙන ගිහිල්ලා මතුවෙනකොටම මේ ඉන්නේ කාමච්ඡන්දේ කියලා දැනගත්තොත් නැවත අරමුණට හිත ගන්න තියෙන ඊට වැඩි. ඉතින් මේ නිදර්ශනේ කියපු නිසා මම තව කාරණා දෙකක් මේ අවස්ථාවේ මතු කරලා දෙනවා. එහෙම මේ ඇවිදගෙන ඇවිදින ගිහිල්ලා හැරෙන තැනේදී මේ මොනවා දැක්කත් හිත පිටපණින්නේ මොකද මේ ඇවිදින පයේ ලැබෙන අත්දැකීම එපා වෙලා තියෙන අපිට. ඒක නීරස වෙලා තියෙන. ඒක පිළිබඳ අමනාපයක් තියෙනවා. ඒක නිසා පිට තියෙන කොයි දෙයක් පණින ගතියක් තියෙනවා. අන්න ඒක යෝගාවචරය දන්නවනම් මේ මට සතිය දුන්නට මට අරසව දුන්නට මේ වම දකුණ වශයෙන් බලාගෙන යන්නේක පිළිබඳව හිතේ මොකද්දෝ නුරුස්නා ගතියක් තියෙනවා. හිතේ මොකද්දෝ නීරස ගතියක් තියෙනවා. හිතේ මොකද්දෝ ඒකාකාර ගතියක් තියෙනවා. හිතේ මොකද්දෝ අනිශ්චිත භාවයක් තියෙනවා. සැකයක් තියෙනවා. ඒ නිසා ඊගාවට එන අරමුණ මේකේ නීරස ගතියට සාපේක්ෂව පිටපයින් ගතිය වැඩි. ඒ නිසා යෝගාවචරයට මේක හොඳට අත්දකලා බලන්න පුළුවන්. මේ කාමච්ඡන්දය ඇති වෙන්න හේතුව තමන්ගේ වර්තමාන මොහොතට කරන වෛරය. දැන් භාවනා වෙන්නේ වම දකුණේ ඉන්නේ. ඒ වුණාට ඒක අපි නොදන්න යටිබහුව වෙච්ච පටිගයක් තියෙනවා. ඒක නිසා පිට තියෙන අරමුණට පයින්. මේක එකක් ඒක බොහොම ගැඹුරින් යෝගාවචරයට පරියන්කයට වැඩිය සක්මනේදී අත්දකින්න පුළුවන්. ඊටත් වැඩිය අත්දකින්න පුළුවන් ඉදිරියදා කටයුතු වල. හැබැයි මේ සක්මන තමයි මේකට හොඳම සම්දිස්ථානය. දෙවෙනි එක තමයි මේ විදියට කාමජනක අභිනත වූ අරමුණට ගියාට පස්සේ ඒ ගිය අරමුණෙන් නැවත পায়ට හිත ගත්ත ගන්න පුළුවන් වුණා නම් මේ ගියොත් හිත පිට ගියොත් කාමච්ඡන්දයක් ආවොත් ඒක කෙලස් ඒක අනතුරුදායකයි ඒකෙන් මට අකුසල් සිද්ධ වෙන්නේ ඉඩරි නූපන්න අකුසල් ඉඳී තියෙනවා නැවත পায়ට හිත ගත්තොත් අලුතෙන් නූපන්න අකුසල් එන්නේ දන්න මේ ගෝචර භූමියටයි එන්නේ උරුම බිමටයි එන්නේ කියලා පිට යන එක පිළිබඳව අභිරමණය නොකර পায়ට ආවට පස්සේ යෝගාවචරයට පුළුවන් නම් හිතනම් පිට ගියා කාමච්ඡන්දෙත් ආවා නමුත් නැවත මගේ හිත ආපහු ගත්තනේ পায়ට পায়ට ගත්තට පස්සේ අර හිත පිට යන්න ඉස්සලා තියෙන මට්ටමටම পাයේ විස්තර පේනවනම් পায়ට හිත සාදර වුණොත් මේ විලුබ මේ පතුලේ මේ ඇඟිලි ආදී වශයෙන් මෙතනත් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා ඉතාමත්ම සූක්ෂම මේ ඇතිවෙච්ච කාමච්ඡන්ද අකුසලය නීවරණය අහෝසි කරන ගතිය. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙක් සක්මන් කරගෙන යනවා. යනකොට යාට හොඳට තියෙනවා පියවර ගාණක් මේ වම මේ දකුණ මේ වම මේ දකුණ මේ විලුඹ ආදි වශයෙන් විස්තර පෙන්නන. ඒකට එයා දන්නවා මගේ හිත අරසයි. මගේ හිත සතියේ. මගේ හිත ගෝචර භූමියේ තියෙන කියලා. ඔන කෙලවර ගිහිල්ලා හැරෙන තැන හිත පිට පෑන. මම කඩි ලස්සන දෙයක් දැක්කා. දකින්නකොට මෙයා දන්නවා එතන අනාරක්ෂිතයි. මෙතන අරසයි. ඒ නිසා මම නැවත ගියේ ගැන පශ්චාත්තාප වෙන්න ඕනේ. ආපහු ගෙනල්ලා අරමුණේ හිත තිබ්බා. වමේ දකුණ තියෙනවනේ වමේ දකුණ බොහොම ලස්සනට විස්තර පේනවන්නම් එයාට සහතිකයක් ගන්න පුළුවන් රූප බලන්න යන්න ඉස්සෙල්ලත් හිත තිබුණේ වමේ දකුණේ රූප බැලුවට පස්සෙත් හිත තියෙන්නේ වමේ දකුණේ එහෙනම් ඉස්සෙල්ලත් සතියනම් පස්සෙත් සතියනම් අතරමැද ඇතිවෙච්ච කාමච්ඡන්දේ අහෝසි වෙලයි තියෙන්නේ අහෝසි වෙච්ච නිසයි මට නැවතත් পায়ට මූල කර්මත්තාන්ට හිත හිත ගන්න පුළුවන් උනේ මෙන්න මේ විදිහට අකුසලයකට පෙර සහ පසු සතිචිත්තක්ෂණය දෑලියන ඇතු දෙන්නෙක් වගේ අරසා කරනවා නම් මැද පහළ වෙන කෙලේශය කාමච්ඡන්ද විතරක් නෙවෙයි මොකක් වුණත් අහෝසි වෙනවයි කියන මේ කාරණය යෝගාවචරයට හම්බ වෙන කෙලෙස් අහෝසි කිරීමේ අයන්න ආයන්න කියලා කියතයි. ඒ නිසා යෝගාවචරයට මේ කෙලෙස් අහෝසි කිරීමේ පාඩම ලැබෙන්නේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවෙනවනම් විතරයි. මේක තමයි යෝගාවචරෙන්න ගලවන්න බැරි පිළිකාව. පිළිලේ. හිත පිට ගිය ගමන් පශ්චාත්තාපය. පශ්චාත්තාප වෙනකොට අර පෞසීරම සමාදන් වෙනවා. ආයහිත ගණ්ඩ වෙලාවකුත් නැහැ. ගත්තත් චික්නදකින් අනේ මං වගේ කාලකන්ණියේ ඕන්න හිත පිට ගියා කියලා අර පිට ගිය චිත්තක්ෂණේ නැවත නැවත සිහිපත් කරමින් සමාදන් වෙනවා. ආය නැවත পায় අරමුණට ගෙනල්ලා මට තියෙනවනේ මගේ ගෝචර භූමිය මට තියෙනවනේ ආරක්ෂක තැන හිත පිට ගියාට මට ගන්න පුළුවන් නේ කියලා පිට යෑම පිළිබඳව පශ්චාත්තාප නොවීම හරහා එහෙම නැත්නම් හිත පිට යෑමෙන් සිදුවෙන අකුසල් නැවත සමාදන් නොවීම හරහා ඒ වෙනුවට සතිය සමාදන් වීම හරහා මේ අකුසල් අහෝසි වෙන බව පල්ලවෙනි වතාවට දේශනා කරේ සරුවචනාංශය විතරයි. මේ සදාචාරවාදියාට එහෙම නැත්නම් අපි ඉතින් පව් සිද්ධ වෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්න නැහැ. නමුත් මේ පව් අහෝසි කිරීමේ ක්‍රමයක් සහිතවයි බුදුරජාණන් වහන්සේ මේ අපිට ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් මේ පව්කාරයට ගල් ගහන බණක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේක මේ පව් සිද්ධ වෙනවා තමයි. නමුත් ඒක අහෝසි කරන්න පුළුවන් ක්‍රමයක් මේ ජීවිතේම තියෙනවා කියන එක අභාග්‍ය සම්පන්න විදියට බුද්ධ ආගමේ කියවෙන්නේ නැහැ. බුද්ධ ආගමේ කියවන්නේ පව් කරොත් අපායට යනවා. කියලා බෞද්ධයා යට කරලා තලලා අඹරලා තුච්ච කරලා තියෙනවා. ඒ අපිට ඔය කතාවල් කියන එකවත් පව් කරනවා. එයාටයි තියන්නේ අපි අපායට යන්න දිවි ලෝකට යන්න කියලා විනිශ්චය කරන්න විනිශ්චයකාර තනතුරක් නැහැ. තියෙන්නේ Tamanට බලන්න. අන්නේ ඒ ධර්ම, ඒ කොටස් අපෙන් කොච්චර ගිලිහිලා තියෙනවද කියනවනම් ඒ එක සූත්‍රයක් තියෙනවා සරුවච්චන් වහන්සේ විස්තර කරන අවසානයේ කර්මේශා කර්මඵලයේ මේ පව් කරන මිනිහා දිව්‍ය ලෝක යනවා මේ නිසා පින් කරන මිනිහා අපාය යනවා මෙන්න මේ කාරණාව දන්නේ නැති නිසා මෙන්න මේ පුංචි පැලීරි හරහා විපස්සනා යෝගාවචරය තමන්ගේ චරිතය හදා ගන්නවා මේ සීලබ්බත පරාමාස කියලා જાතිකුත් තියෙනවා සීලය කියලා දෙකුත් තියෙනවා සීලබ්බත පරාමාස කරන එකනා ඒ කියන්නේ සීල පරාමාස කරගන්නවා සීලේ බරක් කරගන්නවා කියන එකයි. සීලය හිත් කරදර ගන්නවා කියන එකයි සීලබ්බත පරාමාස කියන්නේ. සීලය මේ වික්ෂිප්ත භාවය නැති කිරීමට හේතු සාධකයක් කරගන්නවා කියන එකයි සීල කියන්නේ. සම්මා සීලය කියන්නේ පුතුල සීලය, පළල් සීලය. නමුත් මේ අපිට කනට ඇහෙන දේවල් උගන්වපු දේවල් අනුව පොඩි දෙයක් වැරදිච්ච ගමන් ඒක නැවත නැවත පශ්චාත්තාප වෙවි තැවි තැවි අකුසල් සමාදානෙ වීම නිසා අපි නිතරම හීනමානයක් ඇති කරගන්න අනේ කොහොමද අපි නිවන් දකින්නේ අනේ කොහොමද අපි සීලයක් අරස කරන්නේ අනේ කොහොමද අපි සමාධියක් ගන්න අපි ඇති මෙච්චර පෞසිද්ධ වෙනවනේ කියලා අර සතිය පිහිටපු චිත්තක්ෂණ ගැන නෙවෙයි සමාදානෙ තියෙන්නේ සතිය කැඩිච්ච සීලෙ කැඩිච්ච අකුසල් පිරිච්ච චිත්තක්ෂණ සමාදන් වීම. ඒ නිසා මට හිතුණා මේ නීවරණ පාඩමේ යටතේ ඒකට සරුවච්චාන්සේ දේශනා කරපු මේ සංකදම සූත්‍රේ පොඩ්ඩක් අර භාරද්වාජ සූත්‍රය වගේ මතක්කරනද මම හිතනවා ඒක භාවනා කරන කෙනාට විශේෂයෙන් මම නම කියනවා විවිපස්සනා භාවනා කරන එක්කනට බුදු රුධිර තියෙන විශේෂ ලයිසන් එකක්. පව් කරාට එතනම හොදන්න පුළුවන්. එතනම මේ පව අයින් කරන්න පුළුවන් නැවත සතිය පිහිටුවීමෙන්. ඒක නිසා ආනාපාන සතිය කරගෙන ඉන්නකොට ඔන්න සද්දයක් ඇහෙනවා. ඉතින් ඒකට මනාපයක් පහළ වෙනවා කියලා හිතමු. ඒ සද්දේට කාමච්ඡන්දේ පහළ වෙනවා. මොකද එයා දන්නෝ කාමච්ඡන්දර ගියොත් අනාරක්ෂිතයි. නූපන්න කුසල රාශියක් පහළ වෙනවා. ඒ වෙලාවෙම පහළ වෙනවා. ඒ නිසා මම ලද්ද පළවෙනි අවකාශයේම ඉදීම නැවත මම ආනාපානට හිත ගන්න. ඉන්න ඉරියවට හිත ගන්නවා. ඒ ආපහු එන වේගෙන් නැවත ආනාපානයේ පේන ස්වරූපයෙන් තමයි දැනගන්න පුළුවන් ආනාපානය විසිලා නැහැ. නැවත සතිය පිහිටව ගන්න පුළුවන් නම් අර අතරමැදි ඇහිති සද්දේ හෝ ඒ කාමච්ඡන්දේ කිසිම සතුක් සලකුණක් තිබෙන්නේ නැති කාණට මැකිලා නමුත් අනේ භාවනා කරනකොට මගේ හිත පිට ගියා අනේ මේ සද්ද නතර කරලා දෙන්න බැද්ද අනේ කොහොමද මේවා කරන්න කියලා හිත පිට යාම පිළිබඳ කන්දොස් කිරියාවක් නැගුවොත් පශ්චාත්තාප වුණොත් අර හිත පිට යෑමෙන් වෙච්ච තුවාලේ කාගෙන බහිනව ඇතුළට. මෙන්න මේකට බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ ඒ අසිබන්ද පුත්‍ර ගාමිණී කියලා මිනිස්සෙක් ਸਰවචනාංශේ ඉන්න මේ වගේ සභාවට එනවා. එයා ඇවිල්ලා මේ නිගණ්ඨනාත පුත්‍ර කියලා හිටපු අනිකුත් සාසුන් වහන්සේගේ ගෝලෙක්. ඉතින් ඒ ඔය නිකන්තාන්ත පුත්‍ර ගැන මම මේ චරිත සාධක දෙන්න හදනව නෙවෙයි. ඒ පුද්ගලයා වැදගත් පුද්ගලයෙක් සරුවචනහන්සේ වගේම රජ කුලෙන් ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. එයාගේ ශාසනයේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ඒවා අඳුරගෙන තිබුණා. එයාගේ ශාසනයේ සීලෙ තිබ්බා. එයාගේ ශාසනයේ සුවිශේෂීව කාන්තාවන් පැවිදි වුණා. ඒ නිසා ඒ ඒකට තිබුණු බ්‍රාහ්ම බමුණු ඒ මත කඩන්ඩ එහෙම නැත්නම් ශාස්ත්‍රීය කුලය බමුණු කුලයේ ඉක්මවලා පෙරලියක් වෙච්ච වෙලාවේ මේ යුග පුරුෂයෝ දෙන්නේ මේ ගෞතම සරුවච්චන් වහන්සේත් මේ මහා වීර කියන ওই නිගණ්ඨනාත පුත්තා බොහොම සමාන ධර්මයක් දේශනා කරේ මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නමුත් මේ නිගණ්ඨනාත පුත්‍රේ ගෝලයා Taman ළඟට ආවට පස්සේ බුදුරජාණන්සේ අහනවා ඔබතුමන්ගේ සාස්තුන් වහන්සේ ඔබතුමාටත් මේ පංස්පව වලින් වැළකීලා ඉන්න අනුශාසනා කරනවා කියන්නේ. එතකොට ආර්ය බොහොම සතුටු වෙනවානේ අපේ මේ ගුරුනාන්ත ගැන අපේ බුදුහමතුත් දන්නවනේ. බුදුහාම මේක අගය කරනවානේ. ඔව් ඔව් ඔව්. අපේ ගුරුනාන්සෙත් මේ පස්පව් කරන එක නැතර කරන්න කියලා කියනවායි කියලා. ඊට බුදුන්ස් කියනවා අපි කැමති නම් මට කියලා දෙන්න. ඔබේ ගුරුතුමා ඔබට කියන්නේ කොහොමද ඊට පස්සේ ඉතින් මේ පන්සිල්පද කියනවා. අපි හිතන්නේ මේ පන්සිල්පද අපිට බුද්ධියට සින්න වෙලා තියෙනවායි කියලා නෑ. ඒක මේ නිගණ්ඨනාත පුත්තක් දන්න එකක්. ඉතින් දැන් අපි මේ බෞද්ධයන්ට සීමා කරගෙන තියෙනවා. ඒ ඒ ඒ ඒක මොකද මේ ඉතිහාසය පිළිබඳව නොදැනීම. කෙසේ නමුත් මෙයා කියනවා අපිට කියනවා සතුන් මරන්න එපයි කියලා. අපිට කියනවා සතුන් මරුවොත් අපාගත වෙනවා. සතුන් මරුවොත් නිරයට යනවා. ඒක නිසා සතුන් මැරීමේ වලකින්න යම් යම් කර්මයක් යම් යම් බහුලං යම් බහුලං විහෙරති තේන තේන විනීයාති. උඹ සතුම් මැරීමේ වැඩිපුර යෙදුනොත් ඒකට අදාළින විතරේට යනවා. ඔබ හොරකම බහුල කරන නිරේ කර්මයේ යෙදෙනවා නම් හොරෙක් නම් ඔබ හොරෙන්ට අදාළ නිරේට යනවා. ඔබ කාමීච්ඡාචාරය නම් කරන්නේ ඒ නිරේට යනවා. බොරු කේලම් හිස් වචන ඒ ඒ යම් බහුලම් යම් බහුලම් වෙරදී තේන තේන නියාති. යමක් යමක් වැඩිපුර කරනවා නම් ඒ අනුව තමයි බපායට ගත වෙන්නේ කියලා. ඉතින් මේක ඉතින් අපි අපිටත් කියලා දෙන්නේ ඕකනේ. අපිත් පොතේ තියෙන යෝගයි. නමුත් බුදු ජානසෙ උපහාසයට ලක් කරනවා. බුදුන්සේ මේ මනුස්සයා කියනකොට උපහාසයට ලක් කරලා ආනන්ද සාංශෙක් කියනවා. ඉතින් එහෙම බැලුවොත් ආනන්ද කවුරුත් අපායට යන්නේ නැහැ වැඩි කෙනෙක් සත්තු මරමින් ඉන්නේ නැහැ සත්තු මරමින් ඉන්න මිනිහට උනත් බෑ 27 සත්තු මරමින් ඉන්න බෑනේ. වැඩි හරියක් සත්තු නොමරන එකනේ කරන්නේ. ඉතින් ඒ නිසා කවුරක්වත් අපාය යන්නේ නැහැ. දැන් හොරකම් කරන මිනිහට දවස පුරාම හොරකම් කරන්න බෑනේ. ඉතින් හොරකම් කරපුවා කණ්ඩ ටිකක් වෙලා යනවා, වැති කිලියන්න වෙලා යනවා. ඒක වැඩිනේ. දැන් කාමීත්‍යාචාරය කෙරුවත් දවස පුරාම කරන්න බෑනේ. බුරු කේලම් හේස වෙනත් බෑ. බීලත් පැවිසතර ඉන්නත් බෑ. ඉතින් එහෙමනම් කවුරුත් අපායට යන්න බෑනේ කියලා. එතකොට ඒ අසිබන්ද පුත්‍ර ඔළුව පාත් කරගන්නවා. දැන් අපිට කියන්නේ යම් යම් කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුවට අපායට යනවා. ඉතින් බුදුහාමස කියනවා කොයි මිනිහක් දවසේ වැඩි වේලාවක පව් කරන්නේ නැහැ. ඕන කෙනෙක්ගේ ගහලා බලන්න කාටද පුළුවන් කියලා දවස පුරාම පව් කරන්න. බෑ. ඉතින් එහෙනම් උඹලගේ පොතේ හැටියට එක එකක් අපාය යන්නේ නැහැ කියලා. දැන් අර ඒ අතිබන්ද පුත්‍ර මේ ඔළුව පාත් කරගත්තට පස්සේ මට හිතෙන විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර ඒකාංශ කරලා වැඳලා ਸਰුවචාන්සිගේ සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ දෙම්මේ ਸਰුවචන් වහන්සේගේ මේක පිළිබඳව මතේ. ඒතකොට ਸਰුවචන් වහන්සේ සඳහන් කරනවා කදාචි කරහචි ලෝකේ උප්පද්දති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. මේ වගේ බයිලා කියන ලෝකේ ඉඳලා හිටලා කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේත් කියනවා සත්තු මරන්න එපා. ඒක කැතයි. උන්වහන්සේත් කියනවා හොරකම් කරන්න එපා. ඒක හොඳ නෑ. අසිෂ්ටයි. කාමීත්‍යචාරේපා. ව්‍යාපාදේ කරන්න එපා, බොරු කේලම් හිස් වචන එපා, සතු මෙරි මත්පැන් පානය කරන්න එපයි කියලා. කියලා ඉවර වෙලා බුදුජාන විශ්වසේ කියනවා එහෙම පව් කරන මිනිස්සයාට ගොඩ එන මාර්ගය කියන්නේ බුදුහාමුදුරුවෝ ඉන්නේ මේ තෝ පව් කරොත් තෝ අපායට යනවා කියලා පව් කරෙන්ද ගල් ගහන්න නෙවෙයි. ඔකට සාස්ත්‍රුන් වහන්සේට මක් ඕනේ ඒක නිසා මං මං කියනවා මොකද්ද? උඹ කාමීත්‍යචාරයේ යෙදෙන ගත කරන කෙනෙක් නම් අසුභ භාවනා වැඩිීමේ නැත්නම් ව්‍යාපාදය සතුම් මැරීම කරන කෙනෙක් නම් මෛත්‍රිය වැඩිමෙන් යම් දවසක කරන ලද අකුසල කර්ම ඉක්මවලා අපි දෝ සතුම් මරන කෙනෙක් කියලා මෛත්‍රිය ඉස්මතු වෙන වෙලාවක් කියනවා. ඒ මොකද සතුම් මරපු කෙනෙකුට ਸਰවචනාංශිකේ උපදේශයක් ලැබුණා ඔබ සතුම් මරලා තියෙනක හරි නෑ. ඔය වෙනුවට ඔබ දන්නවනේ සතුම් මරන කොච්චර වෙහෙසද කියලා සතාටයි උඹටයි. ඒ නිසා මෛත්‍රී කරපන් කිව්වොත් පුංචි ධර්මයක් තියෙනවා සත්තු මරපු කෙනාට සත්තු නොමරපු කෙනාට වැඩිය මෛත්‍රී පාඩම තේරෙනවා. ඒ මනසට ඒක වැටහෙනවා. ඒකයි ඔය අඟුලිමාලට ඔච්චර ඉක්මනට ධර්ම වැටුනේ. ඒකයි ඔය මේ ඡණ්ඩාශෝක රජුරවන්ට ඉක්මනට ධර්ම වැටුනේ. ඒ මොකද එයා ඒ තමන්ගේ අතින් දාස්කනම් මරලා තියෙනවා. ඉතින් යාට තේරෙනවා මේ වැඩේ අධාර්මිකයි අමනුස්සයි ඊට පස්සේ කිව්වොත් සතුන් මැරීම හොඳ නෑ ඒ වෙනුවට ඕක ගෙවෙන්නත් එක පව් ගෙවෙන්නත් එක්ක සතුන්ට અભේදානේ දීපන් මෛත්‍රී කරපන් කියලා සතුන් නොබරපු කෙනාට වැඩිය අර මෙයාට මේ ලෙඩේට බෙහෙත් අල්ලනවා එතකොට බුදුරජාණන්සේ සඳහන් කරන යම් දවසක හිතනද මේ පුද්ගලයා අර පව් සතුන් මැරීම නතර කරලා බුදු කෙනෙක් මට කිව්වා සතුන් මන්නේ කොහොඳ නැහැ. ද්වේෂය හොඳ නැහැ. මෛත්‍රිය හොඳයි. ඒ නිසා බඩ බැඳගෙන මෛත්‍රී කරනවා කියමු. උද්දට කරලා කරලා යම් දවසක මෙයාගේ මෛත්‍රී භාවනාව ඉස්සරහට පස්සට වමට දකුණට හතර දිශාවට විහිදෙන මට්ටමට මෛත්‍රී පැතුනට පස්සේ බුදුන්සෝ සංඛ ධම කියන නම දෙනවා කන්දක් උඩ නැගලා උතුරු දිශාවට හැරිලා හග්ගෙඩියක් අරගෙන හයියෙන් පිම්බොත් ඒ සද්ද කිසිම බාධාවකින් තොරව ඒ දිශාගත අනුගතව යන්නේ යම්සේද මේ වගේ මේ මිනිස්සයත් වඩන ලද මෛත්‍රී භාවනාව දිශාගතව වඩන. වැඩුවට පස්සේ ඒ මෛත්‍රී භාවනාවේ බලය නිසා මම දැනගෙන මම සතුන් මැරුවා මට උපදේශයක් ලැබුණා මම දැන් මෛත්‍රී වඩපු නිසා ඒ බලයේ ශක්තිය නිසා මෙයා සුගතියකට මිසක් කවදාවත් දුගතියට යන්නේ එයා සතුන් මැරුවේ හැබැයි නමුත් ඒකට පශ්චාත්තාප වෙනවා විනෝඩ කළ යුත්තේ කරනවා මෛත්‍රී වඩනවා. වඩපු කෙනාට දිවි ලෝක යන්න පුළුවන් කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් එහෙම නමුත් මම සතෙක් මැරුවා මං ඒකාන්තයෙන් අපාගත වෙනවා මං ඒකාන්තයෙන් නිරයට යනවා කියලා මේ මතය මේ මේ මේ දුර්මතය මේ මිත්‍යා දෘෂ්ටි හැරුවේ නැත්තම් ඌ ඒකාන්තෙම අපාය යනවා. ඒ මොකද යා නිතරම සමාදම් වෙනවා කරපු අකුසලයේ සමාදම් අයියෝ මං සතෙක් මරුවනේ අයියෝ මං අපාගත වෙනවා අයියෝ මං අපාගත වෙනවා කියලා ඒ කරපු අකුසලයේ නැවත නැවත සමාදම් වෙනව නම් ඒ වෙනුවට කළ යුතු ප්‍රතිකර්ම වෙන මෛත්‍රී නොකර ඒකට තමයි අපි අර ඉල්ලගෙන කන කෑමක් මෙතන තියෙන්නේ වෙච්චි වැරද්ද ගැන පශ්චාත්තාපය අද්ද බන භාවනා කරන ලෝකයේ 180කට 90කට වැඩිය භාවනා කරන කෙනා සතිය පිහිටපු චිත්තක්ෂණය නෙවෙයි සමාදන් වෙන්නේ සතිය කැඩිච්ච චිත්තක්ෂණ. සතෙක් මැරුණා නම් ඒක කල්පනා කර කර ඉන්න. මේ සදාචාරවාදීන් විසින් මේ සීලබ්බත පරාමාසයක් අපේ ඔළුවට දාලා බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෙට අපේ අතින් කැඩිච්ච සිල් පිරිසුදු කරලා ඒව ගෙවම් කරලා අහෝසි කරලා අපිට ආලෝකයෙන් ආලෝකයට පාර පෙන්වන්න. නමුත් අපේ පසුකාලීන ආචාර්යවරු මේ පෞකාරයට ගල් ගහලා වැරදි සමාදම් කරන ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේකට මම දකින හේතුව විපස්සනාව යට ගිහිලා සමතේ මතුවීම අපේ ජාතිය වශයෙන් අපි දුර්ලභ වෙච්ච වෙලාවේ අරක වෙනුවට මේක හරි මඳයි කියලා කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ විපස්සනාව යට ගියා කොච්චරට ගියාද කියනවනම් එහෙම එකක් තිබුණ බවක්වත් මතක නැහැ. නමුත් දැන් අපි ඉන්නේ හොඳට මතක තියාගන්න අවුරුදු 30ක් 40ක් මේ හැම කොලයක්ම කරපිස් මදිමින් හොයන යුගයක. හොයන යුගයේදී අපේ ආසන්නයේ ඉන්න අපේ ආචාර්යන් වහන්සේලාට පින් සිද්ධ වෙන්නේ මේ අවුස්ස අවුස්ස දානවා. දාලා කියනවා උඹලකින් පව් වුණාට උඹට විපස්සනා කරන්න එකේ බාධාවක් නැහැ. ඒ කරපු පව් ප්‍රමාණයට හොඳට හිත දැඩි කරගෙන මේවා මකාගෙන යන්න ඒකට ප්‍රතිපක්ෂ කුසලය සීමාන්තිකව කරන්න කියලා. කරගෙන කරගෙන යනකොට දවසක ඒ කුසල් පක්ෂේ වැඩි වෙලා එයාට ඒකේ රසයක් තේරෙනවා. මම නොදැනුවත්කම නිසා උපදේශ නැති නිසා මම සතුන් මැරුවා. හොරකම් කරා. කාමීත්‍යචාරය කරා. බොරු කේනම් හිස් වචන කිව්වා. එහෙම නැත්නම් මත්පැන් පානය කළා. නමුත් ඊට පස්සේ ඒකේ නා බුදු ආලෝකේ ලැබිලා මේ පව් සමා කරන ක්‍රමයක් තියෙනවා. ඒක අනිත් පැත්ත කරන්න පටන් අර ගත්තොත් ඒ කිනාට ලැබෙන මේ විනෝදාංශේ ඒ ලැබෙන මේ මේ ජවය කිසිම සදාචාරවාදී කනුකම්පා කරන්නේ සරුවචනාංශ කෙනෙක් කර. මේකයි සරුවචනාංශේ අඟුලිමාල හොයාගෙන ගිහිල්ලා පෙන්නලා මෙච්චර ලේපිට ප්‍රභාකරන් මුල්ලේ ඔය අඟුලිමාල ගන්නකොට 999ක් කෙලින්ම ලේපිට කපලා තියෙනවා. ගණන් කරන්න නැතුව කපුවා ගාණක් නැහැ. ප්‍රභාකරන්ට එච්චර රෙකෝඩ් එකක් තියන්න හම්බුනේ අපි ත්‍ස්තවාදියා කියලා. මේ මහා ත්‍ස්තවාදියෙක් මේ. රහත් කෙරෙව්වා. ඔක්කොම අකුසල් අහෝසි කරවලා රහත් කෙරෙව්වා. ඒකට කිව්වා අඟුලිමාල ඔබට කැස්සට සතිය කැඩෙනවා නම් වැසර සතිය කැඩෙනවා නම් ඔබ ගෙලිම අපායි. ඒ නිසා වැස්ස ගණන් ගන්න එපා සත් ගණන් ගන්න එපා මම භාවනා කරපම් කට්ටේ වන්න ගත්තේ නැත්තම් ගොයියෝ බුද්ධ කල්ප කීයක් ඉන්න වෙයිද දන්නේ අපායි ඉතින් අඟුලිමාල කවදාකවත් වැස්සයි කියලා එහෙම චෝදනා කරලා නැහැ කැස්සයි කියලා චෝදනා කරලත් නැහැ. අඟුලිමාල දැනගත්ත ඌවා කී කිය හිටියොත් අර ලේපිට කපපුවා දකින්න නිසා තිබුණේ ගැම්ම කොච්චරද කියනවනම් මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්න බුදුහාමුදුරුවෝ. දැන් අපි මොකද කරන්නේ? අපි අර වෙච්ච වැරද්ද සතිය කැඩිච්ච එක සතෙක් මරුණා නම් හොරකමක් කරා නම් ඒකම සමාදන් වෙලා පුදුමාකාර විඳවිල්ලක් නෙවිඳවන්නේ. ඉතින් අදත් අපි කල් තිබ්බ ප්‍රශ්නයක් මේ මොකද්ද මේ සීලබ්බත පරාමාසය කියන්නේ කිය. තමන්ගේ හිත සාන්තිගත වෙන වැඩකට යන එකට කියනවා සීල කියලා. මේ කටුවටුන්නක් දාගත්තා වගේ සමාදන් වෙච්ච සීල නිසා තමන්ට දැවිලි තැවිලි එනවනම් වික්ෂිප්ත භාවය එනවනම් ඔය සීලබ්බත පරාමාස. ඒ නිසා අපි මේ විශාල සිල්පද තොගයක් බාර අරගෙන කරනවා ඒකේ අලගිය මුලගිය මොනක්වත් දන්නේ නැහැ කැඩෙන්න තියෙන ඉඩ වැඩි. මේ නිසා මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා පැවිද්දෙකුට භවනා හරියන්න තියෙන ඉඩ අඩුයි කියලා. ඒ මොකද ශිල්පද ගොඩක් තියෙනවා. එයා අගමුල මොකුත් දන්නේ කැඩෙන්න ඇති කියන සැකේ වැඩි. ගිහියෙකුට අඩුයි. කියලා ඒ ශාන්ති තාම සාසන මාමකව ලියලා තියෙනවා මම මේ සීලෙ පුංචි කරලා කතා කරනවා නෙවෙයි අද අපායට ගිහිල්ලා බැලුවොත් 95කටත් වැඩිය අපාය ගිහිල්ලා සීලෙ නැති නිසා. නමුත් මේ Taman රකින්න සිල්පද Tamanගේ ගමනට පහසුවක් නම් විතරක් ගන්න නැත්නම් අල්ල වීසි කරන්න කැලේට. මේක මේක Tamanට කටවරුණක් වෙනවා නම් සීලබත පරාමාසයක් වෙනවා නම් ඒ සීලෙම ඇති වැඩක් නැහැ. නිසා රකින්න දන්න සීලයක්. හරක් ගන්න දන්නේ නැති ඔලොමොලයට මොන හරක් පාලනයක්ද කියලා බුදුහාමර කියලා. තමන් රකින්න සිල්පද මොනවද කියලාවත් දන්නේ නැති මිනිහගෙන් කොහොමද සිල්පද රකින්නේ? ඒ නිසා දන්න ටිකක් අරගන්න ඒක කරලා බලන්න. බලනකොට ගමනට පහසු නම් අන්න වැඩි හැද. ඒක නිසා කාමච්ඡන්දේ කියන එක මතු වෙනවා නිතරම. මතු වුණාට පස්සේ පරාදයි. මතු වෙනකොටම මේ යන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා මම කාමච්ඡන්දේ පිළිබඳව හට ගැනීම දැකීම විපස්සනා විශාල ජයග්‍රහණයක්. ඒක මේ එක දවසක් බල්ලා කරන්න පුළුවන් කයක් නෙවෙයි. හැබැයි අර කාම චරිතයට, රාග චරිතයට ඒක නැවත නැවත එන නිසා හරියට බුදුබණ ඇහුනොත් එයාට එනේන වෙලාවේ කාමය, එනේන වෙනායි රාගය මෝරණ්ඩ ඉස්සල්ලාම පමා නොවි දැක ගැනීමේ මේ කෘත්‍යය හඳුනා ගැනීමේ මේ කෘත්‍යය කරන්න පුළුවන් නම් ඒක මුලින් පටන් ගන්නකොට පුදුම හිමීට පටන් ගන්න මේ බෑමයි කියන්නේ කවදාකවත් බෑ කාමේ මට දකින්න. කවදාකවත් බෑ මේකේ මුල දකින්න කියලා තමයි පටන් ගන්න. කොතනකින් හරි මේක අත්පුත් තියාගත්තොත් දිගින් දිගට දිගින් දිගට යන්න පටන් ගන්නවා. ඒකල ඉවරලා කොයි වෙලාවක හෝ තමන තේරෙන පටන් ගත්තොත් කාමේ නම් තියෙනවා. නමුත් මං ඉස්සරට වැඩි එක එනකොට දාන්න පොත් ලැබීම තියෙනවා. මෙන්න මේ මේ වෙලාවට එනවා. මේ පුද්ගලයා ගාවදී එනවා. මේ ආහාරයෙන් එනවා. මේ ඍතුයෙන් එනවයි කියලා එයාට අරසා වෙන්න තියෙන ඊට වැඩියි. ඒක ඒ කෙනාම ඒ ආස්වාද ආධිනව සැලකිල්ලෙන් ඒ කාමයේ මත වෙනකොට පොහොර නොදාන්න ආහාර නොදෙන්න තමන්ගේ චරිතය හරහාම මේ ක්‍රම ඉගෙන ගන්න ඒක මේ යම් වෙලාවක මේ කාමච්ඡන්දේ වෙනුවට මට ඒකාග්‍රතාවය වැඩි වෙනවයි කියලා හිතමු. කාමච්ඡන්දේ කියන නීවරණයට අදාළ වෙන්න නැත්නම් ප්‍රතිපක්ෂ වෙන ධානාංගයට කියන්නේ ඒකාග්‍ර භාවය කියලා. නැත්නම් ඒකෝදි භාවය කියලා. ඉතින් මේ ඒකෝදි භාවය අපි මෙතනදී වර්ණගෙනවා ක්ෂණ සම්පත්තිය කියලා. තමන් ඉරියව්වේ ඉන්න බව දන්නවනම් ආස්වාද ප්‍රසවාසයේ ඉන්න බව දන්නවනම් ඒකාග්‍රයි. ආස්වාද ප්‍රසවාසයේ නිතර හිත පිටපණෙමින් අබිනත හිත වැටෙනවනම් කාමච්ඡන්දේ. ඉතින් මේ බව දැනගෙන කාමචන්දේ ආධික්කෙනෙක්ගේ චරිතයක් ගත්තොත් දැනගෙන පුළුවන් තරම් ශක්ති ප්‍රමාණෙන් ඊට වැඩිය මං අරමුණේ හිත තියනවා. ඊට වැඩිය මං අරමුණ වමේ තක්මනේ මේ ආශ්‍රත් ප්‍රසවාසයේ තියෙනවා. පිම්බි මේකිලිමේ තියෙනවා. සක්මනේ තියෙනවා කියලා මේක වැඩි කරගෙන ගිහිල්ලා දවසක මේ වැඩිට වැඩිලා යෝගාවචරයට තේරෙනවා නම් අර විවිධ අරමුණු දිගේ දුවන කාමයේ වෙනුවට එකම අරමුණේ අල්ලා හිටින ගතිය වැඩි වෙලා තියෙනවායි කියලා ඒකේ යෝගාවචරයට වැටහෙනකොට බුදුරජාන් වහන්සේ දෙන්නේ උපමාවකින් ලෝණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මෙවුවා ඇදලා ඇදලා නිතරම බණට සඳහන් කරනවා මේ පීරිසියක් වගේ එකට වතුර ටිකක් දාලා ඔකට ලුණු කැටයක් දැම්මොත් ඒ දන්න දියතලියකට ලුණු කැටයක් දැම්මොත් පුදුරනන්සේ අහනවා ඒ දියතලිය දියසිඟිත්ත ලුණු රස වෙන්න ඉඩක් තියනවාද කියලා. ඒකට සංඝයාංශ කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ දිය පොඩ්ඩයි නම් ලුණු කැටයක් දාපේක දිය ලුණු රස වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ කියනවා ලුණු කැටේ ගිහලා ගංගානන්ද නදියට දැම්මොත් නැත්නම් සරබු නදියට දැම්මොත් එහෙම නැත්නම් අචිරවති නදියට දැම්මොත් ඒ නදිය ලුණු රස වෙන්න පුළුවන් කියලා නෑ. ඒ නිසා තමන් කරන කුසලයේ වැඩි වෙලා අකුසලයේ අඩු වෙච්ච ගමන් ඒ අකුසලයේ බලය අකුසලයේ රස කෘත්‍යයේ අඩු වෙලා යනවා. කුසල් බලය අඩු වෙලා අකුසල් වැඩි වුණාට පස්සේ ඒකයි අකුසලෙන් ජය ගන්නවා. ඒ නිසා පුංචි දී තලියකට දාපු ලුණු කැටේ ගංගානන් නදියට දාපු ලුණු ඇටයට බරගත්තොත් එහෙම ගංගානන් නදියට ගාණක් නැහැ ලුණු තිබ්බයි කිය. ආන්නේ වගේ තමයි නිතරම සතියෙන් ගත කරනවා නම් එහෙම නැත්නම් අතර කාමච්ඡන්දේ ඉන්න කෙනෙකුට නම් කියලා අසුභ භාවනා ගත කරනවා නම් නැත්නම් ඉරියව්වේ ගත කරනවා නම් මේක යම් දවසක නන්නත්තර අරමුණු දිගේ හිත නන්නත්තර වෙනවා විනුවට ඒකෝදි භාවයේ මගේ අතින් වැඩි වුණා. මේ තරාදිය දැන් මේ පැත්ත උඩ ගියා මේ පැත්ත පාත් වුණා කියලා දැනුණා නම් ඒ යෝගාවචරයටම තේරෙනවා මගේ අතින් වෙච්ච ඒ සියලු කාමච්ඡන්ද අකුසල් දැන් මම ඒකට පොලිත් එක ගෙව්වා ඉස්සරහට මට ඕනි තරම් සතුටුමත් වෙන්න පුළුවන් ඉස්සරහට මට ඕනි තරම් අසුභ භාවනා කරන්න පුළුවන් කියලා එයාට තේරෙනවා අර පුංචි පාරකින් ගිහිල්ලා හයිවේ එකට දාගත්තා වගේ දැන් අතන ඇර කරතයි ඉතින් ඒක නා ඊට පස්සේ ඔය සිල්පද පරාමාස කරන්න යන්නේ. එයා ගන්නවනම් සිල්පදයක් ගන්නෙ මම මේ කරගෙන යන වැඩේට ධෛර්ය වෙන. අනුයාත වෙන කටයුත්තක් විතරයි. ඒ නිසා භාවනා කරන හුඟ දෙනෙක් මේ වැඩමුළුවේදී අපි කීප පොලකදී මතක් කරා මේ සතිය කැඩිච්ච චිත්තක්ෂණ ගැන රචනා ගොඩාක් ලියනවා. ඒකෙන් වෙන්නේ සතිය කැඩීමට පොහොර වැටෙනවා. සතිය කැඩීමට ආහාර දෙනවා. ඒ නිසා ඒව ගැන පෑන පාවිච්චි කරන්න එපා. කඩදාසි පාවිච්චි කරන්න එපා. වචන පාවිච්චි කරන්න බෑ. සත්‍ය හරියක විතර සාදු කියන්නේ. හරියක විතරක් ලියන්න. ඒ නිසා ඒ බුරුම පඬිස්සවාංශ කියනවා කමඨාන් සුද්ධ කරන වෙලාවට හරිය තැනින් පටන් ගන්න. මම වාඩි වුණා. මම ආස්වාසිත හිතේ දුවා. ආස්වාසි කියලා මෙනේ කර මට මේම ආස්වාසිය වැටුණා. මට ප්‍රස්වාසයට මං මතු වුණා මං ප්‍රසවාස කියලා මෙනේ කරා මෙන්න මෙහෙම මට ප්‍රසවාසය වැටුණා කියලා හරිය තැනින් පටන් අරගත්තා නම් ඒකෙන් අදහස් කරන්නේ නැහැ යෝගාවචරය මේ ලහ ගහනකොට මටයි කියලා උදේ ඉඳලා හැන්ද යනකම් ආනාපානෙ කරලා නැහැ හැබැයි ඉදිරිපත් කරන්නේ කාමච්ඡන්දයට පොහොර වැටෙන විදියට නෙවෙයි නීවරණයට පොහොර වැටෙන විදියට නෙවෙයි මේකේ අනිත් පැත්ත ඕනනම් ඕගොල්ලන්ට ආදර්ශය කොච්චරද කියලා අපි ලෝකයාගෙන් ලැබෙන්නේ පත්තරේ කියවන්න වැරදිච්ච තේරම පත්තරේ තියෙනවා. කුණුහරුප ටික තේරම පත්තරේ තියෙනවා. ලෝකේ කොතනද සිද්ධ වෙන්නේ නරක තේරම එකතු කරලා නොමිලේ gedit ගෙනත් දෙනවා. මොකද මේ ළඟදී බේරකොට ගෙනාව පත්තරයක් රුපියල් 60යි කිලෝ දෙකක් විතර බරයි. මම මොකද නෑ මම ඔබ වහන්සේට පෙන්වන්න ගෙනාවේ මේක නොමිලේ දෙන්නේ ස්වාමීන් වහන්සේ මේ පත්තරේ. ඒකේ තියෙන වෙලෙන් දැන්නේ. ගිදිට ගෙනල්ලා ඔබල යනවා කාමරේට. කොහොම හරි මේ කුණු ටික සමාදන් වෙලා උඹලා කොච්චර භාවනා කරත් අනේ මේ පව් ටික සමාදන් වෙලා. දැන් ඔයගොල්ලොත් මේ කියපු ගමන් hina වෙනවා මං හිතන්නේ. ගිද්දර දැන් ගිය ගමන්ම අර පරණ පත්තටි කියවලානේ පටන් අරගන්නේ දැන්. පහුගිරියේ කියව ගන්න බැරි වෙච්ච පත්තර ටික මිටික් කරලා තියනලා ගිය ගමම්ම කියවලා තමයි ආ අර කන්න බැරි වෙච්ච රෑ කෑම් ටික පාටිස් දෙක තුනක් දාලා ඒකත් කනවා ඊට පස්සේ පත්තර ටික ගොනුව ගන්න නැත්නම් අඩු ගානේ ප්‍රවෘත්ති මේ සාරාංශ කරලා ඒ ටික හරි කියවමු අපි කොච්චර කුණට කැමතිද කියලා බලන්න ලොකු සංහසේ ලියලා තියෙන අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගොන ඉති සුමාන දෙකකට සැරයක් මේ කියවන්නේ කියලා තියෙනවා. අපි මේ ජනමාධ්‍ය හරහා අපි අකුසල් සමාදාන ඕනෙම ජඩේ ඒ අම්මා පුතත් එක්ක කාමීත්‍යාචාරය කෙරුවනම් තාත්තා දුවත් එක්ක කාමීත්‍යාචාරය ඒක තමයි පත්‍රේ ලොකටම දාලා තියෙන්නේ. ඉතින් අපිත් ගෙනියපු ගමන් තේක බොණ්ඩත් ඉස්සලා පුටුවේ වාඩි වෙන්නත් ඉස්සලා ඒක කියවලා තමයි අයියෝ ඔයා දන්නේ නැද්ද මේ මෙහෙම එකක් වෙලා තියෙනවනේ. ඉතින් අර ඊමිනියත් පත්‍රේ කියන ඌටත් කතා කරලා කියනවා දැක්කේ නේද මේක? භාවනා කරන කට්ටියකත් අපේ වෙලා තියෙන්නේ සතිය පිහිටුපු වෙලාව තියෙනත ඒක තියෙනවා තමයි. ඒක නෙවෙයි මේ සද්දය එනවනේ. ඒක නම් තියෙන තමයි හිතවිලි එනවනේ. ඒක නම් තියෙන තමයි. ඉතින් අර අර පොඩි පොඩි දේවල් ඔක්කොම එකතු කරලා සමාදන් වෙනකොට බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා යමෙක් කියනවා නම් මං සතෙක් මරු අපායට යනවා මං නිරේට ගත වෙනවා. යම් බවුලන් යම් බවුලන් තේන තේන නියති කියලා ඒක ඒකාන්තයෙන්ම අපාගත වෙනවා කියන්නේ. ඒ සමාදන් වෙන්නේ ඒකනේ. යෝගාවචරය දැනගන්න ඕනේ එහෙව් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ පව් කරපේකට තෝ අපාය යනවා කියලා මේ පව් කන්නට ගල් ගහන්න නෙමෙයි. ඔබ ඉතින් පව් සිද්ධ වුණා පුතේ. පෞසිද්ධ වුණා දුවේ මෙන්න බලාපන් මෙතන ඉඩක් තියෙනවා මීට පස්සේ පව් වලට ඉඩ දෙන්න එපා ඕකෙම හිත බහ ආසේවනේ කරන්න භාවිත කරන්න බහුලීගත කරන්න කියලා ඒ තමන්ගේ අඩුපාඩුව මේ කාමච්ඡන්දේ මේ ව්‍යාපාදේ දැනගෙන ඒ සමත වශයෙන් නම් ඒවට මෛත්‍රී භාන අසුභාන කියලා වෙන්ුණාට විපස්සනාසේ එකයි තියෙන්නේ. ඉන්න ඉරියව්වේ හිත තියන. ඉඳගත්තන ආනපන හිත තියන. එතකොට අර පහටම උත්තර ලැබෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම අර සක්මන් කරනකොට විස්තර කරා වගේ අර එකම අරමුණේ හිත තියාිනකොට එන නීරසකම ඒකාකාරීකම කම්මැලි ගතිය එහෙම නැත්නම් ඒක ඇල්මැරිච්ච ගතිය නිසා හිත එකපාරට අරමුණ වලට පයින් යෝගාවචරයට හිතනද මම අද දවල් ධර්ම සාකච්ඡා වෙලාවේදී අපි කීප වෙලාවක් මතු කෙරුවා ඒ ඇතිවෙන නීරසකම ඒ ඇතිවෙන කම්මැලි ගතිය ඒ ඇති නිදිමත ගතිය භාවනාවේ කුසලයක් කියලා සමාදම් වෙන්න පුළුවන් වුණා නම් එයා කවදාකවත් මේ නීරසකම නැතිකරන වෙන විචිත්‍ර අරමුණු හොයා පනින්නේ නැහැ. අපේ තියෙන අඩුපාඩුව තමයි භාවනා කරන නිදිමත ගතිය එනවා. භාවනා කරනට ඒකාකාරීකම එනවා. භාවනා කරන විට එපා වෙනවා. මේ එපා වීම භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුම් ගත්තනම් උන්ද කවදාකවත් ඒකට එපා වීම කියන්නේ නැහැ. ඒකට වෙන වචනයක් දාන්න. ඒකට කියනවා මගේ හිත භාවනා කරනකොට විවේක වුණා. මගේ හිත භාවනා කරනකොට හුදේකලා වුණා. මගේ හිත භාවනා කරනකොට විස්්‍රාම වුණා කියන මිසක්ක ඒ පා වුණා කම්මැලි වුණා කියන්නේ. ඒක කවදද අපේ මේ භාෂා ව්‍යවහාරයෙන් මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම බය අස්තරණ ගතිය සැක කරනවා කියන මේ වචන සෙට් එක පැල්ල පැත්තකට දාලා මේකට උදේකලාව කියන්නේ මේකටයි විවේකයේ කියන්නේ මේකටයි විස්රාමයේ කියන්නේ කියලා මේ රචනය ලිවීමේ ක්‍රමය විශේෂයෙන් භාවනා කරන කෙනාට දැනගත්තා නම් යාට තේරෙනවා මේ සතිය අර නීවරණ කියන පහම මේ පොදියටම එක වල්ලේ තියෙන අඹ පොදියකට ගලකින් ගහලා එක සැරේ පොදියම කඩලා දානවා වගේ නීවරණ සේරටම සුන්නත් දූලි වෙන ගැහිල්ලක් ගන්න පුළුවන්. ඉතින් යෝගාවචරය මේ නොකරන නිසා නෙවෙයි මම මේ කියන්නේ. කෙරුවට එක සමාදන් වෙන්නේ. එයා භාවනා කරලා හරි ගියක නෙවෙයි සමාදන් වෙන්නේ. මෙච්චර භාවනා කරද්දිත් නීවරණ ආවයි කියලා නීවරණ සමාදන් වෙනවා. ඉතින් ඒ බුදුජානක කියනවා ඒක සමාදන් වෙනවා නම් ඒකාන්තයෙන්ම නීවරණෙන් වෙන්න ඕන හානිය වෙනවා. ඒක තමයි සංකදම සූත්‍රයේ තියෙන ප්‍රධානම මේ තේමාව. ඒක මම සම්බන්ධ කරනවා මේ සීලබ්බත පරාමාස වලට. සිල්පද ගොඩක් හරේ දාගෙන කැඩුනයි කියලා විතරක් ඒ ගැන පශ්චාත්තාප වෙනවා. මේ සිල්පදේ හරි ගියාම Tamanට ලැබෙන වික්ෂිප්ත භාවයේ නැතිවීම, හිතේ අපි තියෙන අසහනය දුරු වීම, ආතතිය දුරු වීම දකින්න කෙනෙක් මං කලාතුරකින් තමයි දකින්න ඕන දකින්න. ඒ දකින්න අයගෙත් ඒ කියන්නේ තමන් සිල්පදයක් හෝ ශික්ෂාවක් හෝ මොනම හරි වාරණයක් කරලා ඒ ගැන සතුටෙන් ගත කරන මිනිස්සු මෙහෙම කියන එක නම් වැරදි ඇති. බෞද්ධයන්ට වැඩිය වැඩි කතෝලිකයි. මේ මිනිසුන් දෙක තේරෙනවා. බෞද්ධයා පුළුවන් තරම් සිල්පද ගන්නවා නිකන්නේ දෙන්නේ අනිත් එක සිල්පද දෙමළ පත්‍රේ වගේ ඉති පොළුවේ දා ගන්නවා මට අට වෙනුවට 10ක් දෙන්න බැරිද කියලා. පහ වෙනකොට අටක් දැන ඉතින් ගිහිල්ලා දාගෙන ඊට පස්සේ කියනවා අර සිල්පදේ අතනද කෙලවර වෙන්නේ මෙතනද කෙලවර වෙන්නේ අරකුණොත් කොහොමද මේකුණොත් කොහොමද කියලා අර කඩා ගන්න ඕන තැනට ගිහිල්ලා වණ කරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල තියෙන චිහ්නදකින් විතරක් මගේ තින් අර සිල්පදේ කරනවා මෙතනින් කරනවා එහෙම නැත්නම් ළඟ ඉන්න කාලේ කරනවත් ඒක සමාදම් වෙනවා තමයි ළඟ ඉන්න මිනිස්සයා තින් සිල්පදයක් කරනවනේ අනේ සාදු ඒකත් මට සමාදම් වෙනවා කියලා ඒකත් මල්ලේ දාගන්නවා ඉතින් කෙලින්ම අපායේ තමයි පව් අපා ඇත්තටම පව් කියන්නේ මෙච්චර තටමලා භාවනා කරාට අර සංකදම සූත්‍රය වගේ තමන්ගේ භාවනාවේ ගුණය ඉස්මතු කරන්න මේ තරම් බුදුරජාණන්සේ කියලා තිබ්බත් අපේ බුද්ධ ආගම අපිව බය කරලා ඒව වැත්තක දාලා ඔහො බබා බිල්ලෝ ඉන්න බය වෙයි ඌ ඌව කරන්න එපා භාවනා හැම කරන්න යන්න එපා ඌව කරන්න ඉතල ඔක්කොම ඉල්පද අංග සම්පූර්ණලා තියෙන ඌ භාවනා කරන්න එපා කියලා භාවනා කරන එකත් බය කරනවා මම පැවිදි වෙන්න ඉන්නවා කියලා ආරංචි වෙලා මහාචාර්යවරියක් මොන ඕව කරන්න යන්න එපා. ඕව කරපුවම ඔළුව නරක් වෙනවා. මේ බැඳලා දින්නේ. මං කෝ නෑ බැඳලා බලන්න ඕ. පිටට ගියේ නැද්ද? නෑනේ. ගිහිල්ලා බලන්න ඕ. ඕව කරන්නේ ගන්නේ අනේ මේ තරුණ වටන ජීවිතේ නැති කරගන්න එපයි කියලා ඊයින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. හයියෝ කී කණ්ඩායමක් අමාරුවේ දාන්න ඇද්ද කියලා හිතන්නේ. ඇත්තටම අම්මා කෙනෙක් වගේ තමයි කියන්නේ. උනට මරිනේ, මෝඩනේ, තකතිරුනේ, අමනනේ. ඉතින් ඒක කියන්නේ ගනන් ඒ අම්මත් මයිත් එක තරහ මට හැබැයි එදා ඉඳලම තිබුණා ඒ වගේ කියනකොට උඹ දන්න දෙයක් කතා කරපන්. ඒ අනුන්ට බයිලා කියනවා වෙනුවට මෙච්චර මේ බුදුහාමුදුර කෙනෙක් අපිට මේ බොක්ක හොදලා කියලා තියෙද්දි කරලා බලපන්. මේ දැන් හැදෙන ඊලන්දාරි පිරිස් ඒගොල්ලන් මේක හරියට කියලා දුන්නොත් ඒගොල්ලෝ දන්නවා මේකේ විදුහුරු ගතියක් තියෙනවා මේ ට්‍රාන්ස්ලේෂන් සද්ධාවෙන් නෙමෙයි මේ කෙලස් කරන්නේ සද්ධායෙන් කරන ක්‍රමයක් තියෙනවා මම පිළිගන්නවා නමුත් මේ හරියටම දන්නවනම් මේ නීවරණ කියන්නේ මේකයි ඒකට ඔබ දැන හෝ නොදැන පොහොර දැම්මේ දැන්වත් කරුණා කරලා මේ ලේසි වැඩේ ඉන්න ඉරියව ගැන සතියෙන් ඉන්න කරන ආස්වාද ප්‍රසවාසය ගැන සතියෙන් ඉන්නකොට ඒක නීරස බව හැබෑව හැබැයි කෙලස් රැස් වෙන්නේ නැහැ නීවරණයට පොහොර වැටෙන්නේ නැහැ එහෙම නැත්නම් ආහාර දෙන්නේ නැහැ කියලා දැනගත්තොත් ඒක ඉතින් Tamange දරුවෙකුට දෙන්න තියෙන ලොකුම දෑවැද්දනේ. එතන මොන දේ හම්බ කරත් මේක අවුදේ ඉඳලා හැන්ද වෙනකන් අසහනෙ ගත කරන්නේ. කොච්චර උගත් වුණත් කොච්චර දැනුම තිබුණත් මොනවා තිබුණත් අසහනෙ ගත කරන්නේ. මේකේ එතනම ඒ චිත්තක්ෂණයෙම සියලු අසහන දුරු කරනවා. ඒක නිසා සරුවචනාංශයේ පෙන්වන මේ ක්‍රම දාන කුසලයේ කවදාකවත් විනිවිද දකින්න හම්බ වෙන්නේ නැහැ. පෙන්වන්න බෑ ඒක කරන්න බෑ. ඊට පස්සේ සීල කුසලියෙත් බෑ. සීල කුසලයේ තියෙන බොහොම ඒක එක පැත්තට යන එක. දැන් මේ සමතෙත් නැහැ. විපස්සනා කියන්නේ මේක මේකට බලපානවා මේක මේකට බලපානවා ප්‍රත්‍යুৎপন্ন ගතියක් තියෙනවා. ඒක තීක්ෂණ කුශාග්‍ර බුද්ධිමත් කෙනාට තේරෙනවා තමන් භාවනා කරන ගමන් ඒක හරි පොට දාගන්න හැටි පිටපොට යන්න දෙන්නේ නැතුව හරි පොට දාගත්තොත් නැත්නම් අයෝනිසමංස්කාරට යන්න දෙන්නේ නැතුව යෝනිසමංස්කාරට දාගත්තොත් මේ නීවරණ දන්නවයි කියලා කියන්නේ ලොකු දියුණුවක්. අපි මේ නීවරණ වෛර කරගෙන ජීවත් වෙන්නේ. කද්දාකවත් නීවරණේ ගොඩ වෙන්න බෑ නීවරණ නොදැන. නීවරණ දැන ගැනීම කියලා කියන්නේ හරියටම රෝග නිర్ణයක් වගේ එකක්. Taman ළඟ තියෙන ලෙඩේ මොකද්ද කියලා දන්නවනම් ඒකට බෙහෙත කියන්න පුළුවන්. රෝගේ දන්නේ නැතුව පයබර වලට පිටිකරහය බේත් බඳින්න වගේ තියෙන බේත් බිවට හරියන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි හිතනවනම් මයි ළඟ තියෙන නීවරණේ බුදු ඇහැට පෙන්ලා බුදුහාමතුරු බෙහෙතක් දෙයි. නැත්නම් අල්ලපු ගෙදර මනුස්සය කියලා දෙයි. නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා දෙයි. නැත්නම් පේනේට අහුවෙයි. එහෙ නැත්නම් නිමිත්තක් බලන්න ඕන කියලා කද්දාවත් වෙන්නේ නැහැ. Tamange කෙලෙසේ Tamanmai දකින්න ඕන. බුදුරජාණන් අපට දෙන්නේ චීන කණ්ණාඩිය විතරයි. නමුත් අද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට නැත්තම් භාවනා කරන හොඟ දෙනකොට කෙලෙස් ඉගෙන ගැනීම කෙලෙසක් කියන වැරදි අදහසෙ ඉන්නේ. කෙලෙස් පිළිබඳ දැන ගැනීම සහ ඉගෙනීම ක්ලේශක් කියන කෙනාට ගොඩ එමනක් නැහැ. අපිට පුළුවන් මේ කෙලෙස් කියන පාඩම ඉගෙනගෙන ඒක හරහා යෑමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ කෙලෙස් විනිවිද දකින්න කියලා. මෙන්න මේ කාරණාව ඒත්තු කරලා දෙන්න භාවනා කරලා පමණක් නම් බෑ. අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷය ලැබෙන්න ඕන. කාගෙන් හරි බණක් ඇහින්න ඕන. බණක් ඇහුණට බෑ යෝනිසෝ මනසිකාරයේ තියෙන්න. එහෙම නැත්නම් අපි කරන්නේ ඒ දැන හෝ නොදැන කාමච්ඡන්ද නීවරණයට පොහොර දානවා. නැත්නම් ඒකට ආහාර දෙනවා. නැත්නම් ව්‍යාපාදයට ආහාර දෙනවා. ඉතින් මේ කාමච්ඡන්දය සහ ව්‍යාපාද කියන මේ නීවරණ දෙක ගත්තොත් මේක රාගය සහ ద్వේෂය කියන මේ දෙක අතර සම්බන්ධතාවය මේකෙ පෙන්වන්නේ. ඒ කවුරුවක්වත් හිතන්නේ මේකෙම හේවණල තමයි. නේද? කාමච්ඡන්දයාගේම හේවණල තමයි ව්‍යාපාදේ. අපි දැන කාමච්ඡන්දේ උතුරු කුරු දිවයිනේ තියෙනවා නම් ව්‍යාපාදේ තියෙන දකුණු කුරු දිවයිනේ ඈත කියලා නෑ. වැඩිසෙනේ දබරටයි කියලා වචනයක් තියෙනවා. කොතෙන්ද හරි ප්‍රේම කෙරුවා නම් එතන පිටිපස්සේ කාමී. මේ කාම කෙරුවා නම් එතන පිටිපස්සේ ද්වේෂී. ඒක නිසා කියලා තියෙනවා වැඩියෙන්ම සතෙකුගේ කාමයේ දැති වෙන තැන තමයි කාමසේවනේ. මෛතුනසේ එතන ද්වේෂය මරා ගන්න. සත්තුන්ගේ කාමසේවනය කරන තැන්වල කෑලි කෑලි කීතු කීතු වෙන්න අනෙක් සතා මරනවා. ඒකෙදි කිසිම අනුකම්පාවක් නැහැ. ඒ නිසා මේ දෙක ළඟ ළඟ තියෙන. කවදා හෝ හිතනවා මේ දෙක දුර කියලා ඒකට මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්න පුළුවන්. අපිට භාවනා කරගෙන ඉන්න නිදර්ශනෙම ගත්තොත් අපි සක්මනේ ගත්තා වගේ සක්මනේ පියවර තියාන තියාන ඉන්නකොට යම් වෙලාවක හිත පිට යන කාරණාවක් ආවයි කියලා හිතමු. නැත්නම් හිත කැළඹෙන කාරණාවක් ආවයි කියලා. මේ සක්මනේ යනකොට මොනවත් නැහැ අපි ආරස්සාවේ සක්මන් කර කර යනවා. හිත පිට ගිය කාරණා කාපු ගමන් ඒ හිත පිට යන්න හේතු දෙකක් බලපානවා මනාප අමනාප. ඒ කරගෙන යන සක්මන්ට වැඩිය මනාප දෙයක් හෝ අමනාප දෙයක් ආපු ගම හිත පිට යනවා. සක්මනේ මට්ටමටම මනාප අමනාප තියෙන දෙයක් හිත පිට යන්න උදව් කරන්නේ නැහැ. ඒ නිසා අපි මතුවෙනකොටම මේ මනාපේ මතුවෙනකොටම මේ අමනාපේ ඒක සංකතං පටිච්ච සමුප්පන්නං ඕලාරිකං එතන මතුවෙනකොටම මේ මනාපය හෝ අමනාපය ඒක කලින් තිබුණ නෙවෙයි එතන මතුවෙච්ච සංකත ධර්මයක්. බොහොම පැහැදිලිව පේනවා අරමුණේ තියෙන්නේ උදාසීන ගතිය මේ මතුවෙච්ච අරමුණ එක්කම නාපයි එක්කම නාපයි. ඒ නිසා ඒක ඕලාරිකම් කියන ප්‍රසිද්ධයි. පටිච්ච සමුප්පන්න ඒක පහළ වෙන්නේ ඒකට අදාළ හේතු නිසා කියලා. මතුවෙනකොටම මනාපේ හෝ අමනාපේ තේරුම් ගන්න ගියොත් හොඳට තේරෙයි මනාපයක් නැතුව අමනාපයක් පහළ වෙන්නේ අමනාපයක් නැතුව මනාපයක් පහළ වෙන්නේ මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි ඒක නිසා අපි යම් කිසි දෙයකට වඩාම ප්‍රේම කළොත් ඒ ප්‍රේමය කරපු තැනින්මයි ද්වේෂය හටගන්නේ හටගෙන අපිව පෙළන්නේ ඒක නිසා වැඩි සෙනේ දබරටයි මහවැත්ස හුලඟටයි කියලා ඒ අන්ත දෙක වැඩි ද්වේෂය සහ වැඩි ප්‍රේමේ වෙනුවට මැදට හිතේන එක තමයි මේ කම්මැලි වෙනවයි කියලා කියන්නේ. නීරස වෙනවයි කියලා කියන්නේ. ඒකාකාරී වෙනවයි කියලා කියන්නේ. නිදිමතට වැටෙනවයි කියලා කියන්නේ. සැක උපදනවයි කියලා කියන්නේ. අනිශ්චිතතාවය කියලා කියන්නේ. බයයි කියලා හිතෙන. අර කෙලවර දෙකේ ඉඳද්දී අපි මත් වෙලා ඉන්නේ. භාවනා කරනකොට වෙන්නේ අර හයියෙන් පැද්දිච්ච උර්ලෝසු බට්ටෙක් වයින් නැතුව පැද්දෙනවා තමයි එන්නෙන් මධ්‍යයට ආසන්න පැද්දෙන්න වගේ හරියට පරියංක භාවනාවක් කරගෙන යන්න විශේෂයෙන් හයියෙන් එහාට මෙහාට ගිය ආනපානේ හිමීට මීට මීට මීට තැන්පත් වෙලා මැදට එනකොට හරි නිදිමතයි හරි කම්මැලි හරි ඒකාකාරී මේක යෝගාවචරය දන්නේ නැත්නම් සලුවක සාදාලා නැගිටලා යනවා අයියෝ භාවනා කරන්න බෑ මහා කම්මැලි එතකොට ව්‍යාපාදෙත් නැහැ කාමච්ඡන්දෙත් නැහැ නමුත් මතක තියාගන්න යම් තැනක කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැද්ද එතන නිදිමත තිබේ කොච්චරද කියනවනම් සක්මණේදී පවා නිදිමත එනවා සක්මණේදී නිදිමත එනවා වෙන්දරන නිදිමත එනකොට සක්මන් කරලා සක්මණේ කැඩෙන්න එපා නිදිමත සක්මණේදී හරියට හිත ගිහිල්ලා කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැති වුණොත් සක්මණේදී පවා නිදිමත එනවා දැන් මේ යෝගාවචරය දන්නවනම් මේ කාමච්ඡන්දේ නැතුනේ ඉබේ නෙවෙයි මගේ මානසිකාරය නිසා. මේ ව්‍යාපාදේ නැතුනේ මානසිකාරය නිසා. ඒ දෙක නැති වෙනකොට මේ මතුවෙන නිදිමත භාවනාවේ ප්‍රතිඵලයක් කියලා. එහෙම නැත්නම් අපි ඊගාට ගන්න තියෙන නීවරණයත් ඒකනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ. කිසිම කෙනෙක් ඒ මතුවෙන නිදිමත එහෙම නැත්නම් මේ තීන මිද්දය කාමයා සහ ද්වේෂයේ අඩුවීමක් වශයෙන් දකින්නේ නැහැ. මේ නිදිමත නැති කරගන්නේ කොහොමද කියලා ඒකත් එක්ක රණ්ඩු වෙනවා. ඒක නිසා ක්‍රමිකව ප්‍රමේ කාමචන්දේ පොඩ්ඩක් දුරවන් කරගෙන ඒ ව්‍යාපාදයක් දුරවන් කරගෙන දැන් මේවා අඩු වෙනවා. ඒකෝට ඒකාකාරීකම වෙනවා, නීරසකම වෙනවායි කියලා ලෑස්ති වෙලා ගිය කෙනෙක් ගැන හිතන්න. නැත්තම් මමම ලෑස්තිලා ගියයි කියලා හිතන්න. එතකොට නීවරණ නිදිමත ගතිය ඒකනේ එනකොට යාට තේනවා නිදිමත වෙලාවක් ගන්න හිතට කවදාකවත් මේ නිදිමත කිට්ටු කරන එන වෙලාවේ දතේ එකක්කුම් බඩේ එකක්කුම් ඉෂේ එකක්කුම් හිතවිලි වේදනා සද්ද මොකක්වත්ම නැහැ. සියල්ල කරුණු හරියනකොට නිදිමත එනවා. ඒතර බබා දොයි. දැන් හිතෙන්ද යනකම් අනේමට කර්මස්ථානාචාර්ය කරන අනේමට භාවනා කරන දන කරන අනේමට සක්මන් කරන්න ඕන අනේමට කමටහන් ලබන්න ඕන අනේ ඔක්කොම දෙනවා. දුන්නට පස්සේ අර ඔක්කොම සමනය වෙනකොට නිදිමතයි. ඒ නිසා නිදිමත කියන්නේ මහා උරාගය. කමඨා සුද්ධ කරනකොට එළියන වார்த்தාවෙන් හිතා ගන්න පුළුවන් එයා මේ නීවරණ පිළිබඳ අවබෝධයෙන්ද නැත්නම් මේ තීන මිද්දේ කියන කෙලෙස් නින්ද ගැනද මේ කතා කරන්නේ නැත්නම් මේ ප්‍රධාන නීවරණ දෙක නැතිවීම නිසා හිත සැඟවි ගැනීමක්ද කියන එක නිදිමත කියලා අරමුණු વિશે හිත සැඟවි ගැනීමක්ද කියලා හරිම අමාරුයි කමඨහන් වார்த்தාවක් අහලා ඉන්න කෙනාගේ අහගෙන ඉඳලා විනිශ්චය කරන්න ඒ කෙනායි අදාළ තොරතුරු දුන්නේ නැත්තම්. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේක තමාට හෙට කරන බණ්ඩ විස්තර කරන්න වෙන එකක්. යම් වෙලාවක අපි කියන භාවනාවේ නිදිමත උණයි කියලා. දැන් නිදිමත උනාට පස්සේ ඒක විනිශ්චය කරන්න බෑනේ. නමුත් නිින්දෙන් අවදි වෙන්නේ අරමුණට නම් ඒක නිදිමතක් වෙන්න බෑ. නිදාගෙන ඉඳලා අවදි වුණාට පස්සේ ඉතින් යාගෙන් අහන්න වෙනවා ඒ නිදි නිදිමත ගියාට පස්සේ ඔළුව කඩා වැටුණාට පස්සේ අරමුණට දෙහිතේ ඉන්නේ එහෙම නැත්නම් නන්නත්තර වෙනවද කියලා. කාට හරි සපෙලා උත්තරයක් දෙන්න පුළුවන් දවසක් එනවයි කියලා හිතනද මම ආනපනෙ හිටියා. එතකොට ඒක සමණය වුණා. අර ඔර්ලෝසු බට්ටා වේගයෙන් පැද්දේ ළඟ ළඟ. එතකොට නිදිමත ගතියක් ආවා. මට අල්ලගන්න බැරි වුණා. මගේ හිත නින්දට නැමත අවදි වුණාට පස්සෙත් මගේ හිත ආවේ ආනාපානෙට කියලා කියන්න පුළුවන් නම් අරසාකාරීව කියන්න පුළුවන් මේ නිදිමත ඇවිල්ලා තියෙන කාමච්ඡන්දේ ව්‍යාපාදේ නැතිවීම නිසා. ඒක නිදිමත නෙවෙයි ඒකට කියන්නේ. ඒකට කියන්නේ ලීන වෙනවයි කියලා. නැත්තම් නිලීන වෙනවයි කියනවා හිත හැංගෙනවා. මෙන්න මෙතෙන්ද යෝගාවචරය අවදි දවසක් හිටන් භාවනා කර කර යනකොට මම දැන් ඉස්සරහට නිදිමත එනවා. මම මේක අල්ලන්න ඕනේ. මෙතන කාමච්ඡන්දේ නැති බව අල්ලන්න ඕනේ. ව්‍යාපාදේ නැති බව අල්ලන්න ඕනේ. මේ දෙක නැති වෙනකොට මෙයා නින්දට වැටෙන බවත් අල්ලන්න ඕනේ කියලා ගියොත් නින්ද එන්නේ නැහැ. ඒ ලෑස්තිලා ගියොත් අර කාමච්ඡන්දේට වගේම තමයි. මේ එන්නේ මේ පෙළ ගැහිගෙන එන්නේ නිදිමතට නේද කියලා නිදිමතේ පූර්වාංගම ලකුණු අල්ල ගන්න පුළුවන් තැනකට ආවොත් යාට තේරෙනවා දැන් මම අවදි වෙලා ගියොත් නිදිමතට එන්න බෑ. මේ ඔක්කොම ඒ ඒ නීවරණයට අවදි වෙලා යෑමට අපි කියන්නේ ලෑස්ති වෙලා යනවායි කියලා. එහෙම නැත්නම් කෙලීම කෙලෙසට මූණ දානවායි කියලා. මූණ දැම්මොත් කවදාකවත් ওই කෙලෙසේ අපි යටපත් කරන්න පුළුවන් ගතිය නැහැ. ඒ කෙලෙසේ අපිට දාස වෙන්න පටන් ගන්නවා. ඒකේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. භාවනා කරගෙන යනකොට සතිය වඩනකොට කාමච්ඡන්දේ ආපු වෙලාවේ කතා කරලා හා how are you උඹ කොහොමද කාමච්ඡන්දේද කියලා අහලා බලන්න. එයාට ආයේ මාව වටන්න බෑ. කාමච්ඡන්දේ නෝඩ බයි දිව්වනේ එළෝ එළෝ කන. එනකොටම ගිහිල්ලා අහනෝනේ ආ ඔයාද කාමච්ඡන්දේ කියන්නේ ආ එනකන් තමයි හිටියේ එන්න තේ එකක් බොන්න එන්න කියලා කතා කරන්න බෑ කාමච්ඡන්දේට. කාමච්ඡන්දේ ඔය බවුරු කොලන් තේලම හැරලා යනවා. ද්වේෂය එනකොට hina වෙලා කතා කරලා බලන්න මේ ද්වේෂනේ දෙන්නේ කියලා. ඒ වගේමයි නිින්ද එනකොට ලෑස්තිලා ගියොත් කිසිම දෙයකට නිින්දට මාව වගලා ගන්න බැරි වෙනවා. ඉතින් මේකට කියනවා මේ නිින්ද එනවා බෙල්ල කඩත් වැටෙනවා. නිදිමත කම්මැලි ගතියක් තේනවා. මේකට අවදි වෙන්න මේකට මේක මම හදාරන්න ඕන කියලා ලෑස්තිලා යන කෙනා කවදා හෝ හිතනද කලාතුරකින් දිගටම නෙවෙයි වරින් වර හෝ නින්දට අවදි වෙන්න උනා නම් මේකට තමයි ප්‍රබුද්ධ වෙනවයි කියන්නේ මේ තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන උතනින් තමයි. එයා ඉස්සලා කාමච්ඡන්ද ව්‍යාපාද නතර කරුවාට පස්සේ නින්දට හිත වැටෙනවා. එයා ඊට පස්සේ අදිෂ්ඨානයක් ගන්නවා මේ දෙකත් මෙහෙම යන ගමන් මේ නින්දට අවදි වෙනවා. කවදා හෝ නින්දට අවදි වුණාට පස්සේ නින්දට බෑ මාව වහලා ගන්න. එතකොට යාර කියනවා ප්‍රබුද්ධ පුද්ගලයෙක් කියලා. ඒකට කියනවා හීනෙකට අවදි වෙනවා, නින්දකට අවදි වෙනවා. ඒක ඉතින් මෙතෙන්ට යනකොට ඒ යෝගාවචරයට දවස් 3-4ක් නිින්ද යන්නේ මුළු රැය තිස්සෙම ඇහැරලා මොන ඉරියව්වේ හිටියත් කය විස්්‍රාම වෙනවා නිින්ද යන්නේ. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා බෙහෙත් බොනවා. නිදි බෙහෙත් පෙති ඉල්ලනවා. අහල වෙනවා සාංශ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ නිින්ද ගිහිල්ලා නැහැ. දැන් මම මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ අර අවදියෙන් ඉන්නේ තරම් බයයි අපි. ඒ හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? ඕනෙම ලෝකෙ මේකේ ඉන්න ලෝකේනකොට දවස් තුනක් එක දිගට නිදා ගන්න බැරි වුණොත් සුද්ධ පිස්සු. මොකද රෑ තමයි මේ ඔක්කොම ගනුදෙනු සිද්ධ වෙන්නේ නිින්දෙදී. කාට හරි ලෙඩක් ඇවිල්ලා නිින්ද නොගින් හිටියොත් කැඩේ හැමාරයි. දැන් යෝගාවචරයටත් බයක් තියෙනවා මට දැන් මේ කෙලස් ප්‍රශ්නයක් නිසාද මේ රෑට නිින්දයක් නැති කියලා. නමුත් එයාට තේරෙනවා උදේ වෙනකොට එහෙම කඩਿੱතු ගතියක් නැහැ. වැඩ කරගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම එන්නේ ඒකෙන් මේ පටන් ගන්න භාවනාව. පටන් අරගන්නේ මේ කාමච්ඡන්දේ. ඊට පස්සේ ව්‍යාපාදේ. ඔන්න ඔය ධර්ම ඉගෙනගෙන ඉදිරියට යනකොට ඒ එක එක කෙලෙස් වල අලගිය වලගේ විස්තර දැනගන්නකොට ඒවා දාස භාවයටපත් වෙනවා. ඊට පස්සේ ආ කෙලෙස් ආය සමාදන් වෙන්නේ මේ තරම් බලවත් යකදාවක් වගේ තියෙන මේ සතිය සමාදන් වුණාට පස්සේ අර කෙලෙස් වලට අභියෝග කරන්න පුළුවන්. ඇවිල්ලා පුළුවන් නම් කාමච්ඡන්දේ මාව මත් කරගනි. ව්‍යාපාදේ මාව රත් කරගනි. නිදිමත මාව යටපත් කරගනින් කියලා ඒ ඒකට යන්න පටන් අරගත්තට පස්සේ අපිට තේරෙනවා මේ සමතේට උපක්‍රම පහක් ඕනේ විපස්සනාට එක උපක්‍රමයයි තියෙන්නේ. Taman ඉන්නේ ඉරියව්ව හෝ පරියන්කේ නම් ආනපාන හරි පිම්බීම හැකිලිම හරි සක්මනේ නම් මේ වම දකුණ අදාළ අරමුණ ගත්ත ගමන් ඒ නීවරණ පහටම අදාළ උත්තරේ ලැබෙනවා. ඉතින් ඒක නිසා මේකේ දේශනාව સમાપ્ત කරපින් මම මතක් කරන්නේ ඒ එන නීවරණේ නටාගෙන ඉන ක්‍රමයේ අල්ලන්න ඕනේ. මේ මොකාටද එන්න හදන්නේ කියලා ඒ දැන ගැනීම බුදුන්ගෙන් වෙයි කියලා හිතන්න එපා. ඒ දැන ගැනීම කවුරු හරි කරලා දෙයි කියලා හිතන්න එපා. මෛත්‍රී බුද්ධ සාසනෙ මෙතේ ලේසි වෙයි කියලා හිතන්න එපා. අද කරනවා නම් කරන්න අද බැරි නම් හෙටත් බෑ. ඉතින් මේ කල යුතු දේ වහවහ අදාද කර ගැනීම තමන්ගේ යුතුයකමක් අප්‍රමාදයක් බව දැනගෙන මේ ධර්ම දේශනාවත් ඒ අප්‍රමාදයේ වඩා ගැනීමට තවදුරටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා